හැමදිනාටම තෙරුවන් සරණයි. හැමදිනාමත්ම ඊටමත්ම ගෞරවයෙන් අපි අද දවසේදීත් සතියේ දිනයන්නේ කරන්නා වූ සජීවී ධර්ම සාකච්ඡාවට පිළිගන්න ලබනවා. සවනට සිසිලස ජාත්‍යන්තර දහම් ප්‍රචාරක සේවාව ඔස්සේ සතියේ සෑම දිනයකදීම ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස් 3 3:30ට ආරම්භ වී පැය දෙකක පමණ කාලයක් පුරා ධර්මදේශනාවන් පැවැත්වෙනවා සතියේ දිනයන්නේ දින පහ පුරාම. ඉතින් අද දවසේදී පසුගිය කාල සීමාව තුළදී සෑම අඟටුවාදා දිනකදීම මෙන් අද දවසේදී මේ ධම්සභා මණ්ඩපයට වැඩම කරන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඉතින් මේ ලෝ පුරා විවිධ රටවල සිට මේ ධම්සභා මණ්ඩපයට එකතු සිටනා සීලම කල්යාණ මිත්‍ර මිත්‍රයන් වෙනුවෙන් පූජ්‍යපාද අලවේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ নমස්කාර පූර්වකව අපි පිළිඅරගෙන සිටිනවා. ඒ වගේම ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද නමද নমස්කාර කරමින් ආරාධනා කර සිටිනවා ස්වාමීන් වහන්සේ අද දවසේ අපට සත්‍යගත ධර්මයේ පැහැදිලි කර දෙන්න ලෙස තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි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 මේ පින්වත් පිරිස තමන්ගේ ජීවිතවලට කථාගත ධර්මය එකතු කරගෙන කථාගත ධර්මයේ අනුව තමන්ගේ ජීවිතය හැඩගස්වා ගනිමින් විමුක්තිය කරා යන්නට උත්සාහයක් දරන පිරිසක්. ඉතින් ඒ සඳහා තථාගතයන් වහන්සේ වදාළ ඒ පිරිසිදු බුදු වදනක් ශ්‍රවණය කරමින් ඒහා සම්බන්ධ කරුණු සාකච්ඡා කරමින් ඒ දහම තමන්ගේ ජීවිතය තුළින් අත්දකින්නට තමයි මේ පින්වත් පිරිස සූදානම් වන්නේ. මේ කාලයේ මුළුල්ලේම මේ පින්වත් පිරිසට සම්මාදිට්ඨිය ඇතිවන්නට හේතු වන කාරණා පිළිබඳ බොහෝ දෙයක් මම සාකච්ඡා කරන්නට යෙදුණා. ඊට අදාළ සූත්‍ර දේශනා බොහොමයක් කතා කරන්නට යෙදුණා. ඉතින් අද දවසේදීත් මේ පින්වත් පිරිසට මහඟු උපකාරයක් වන අදාගත දහම තුළින් සම්මා දිට්ඨිය ඉස්මතු වන ඒ සූත්‍ර දේශනාවක් දේශනා කරන්නටයි මම බලාපොරොත්තු වෙන්නේ මේ දේශනාව තියෙන්නේ සංයුත්ත නිකායේ සංයුත්ත නිකායේ නිදාන වර්ගයේ ඥානවත්තු සූත්‍රය සමහර විට මේ පින්වත් පිරිස අහලා ඇති මේ දේශනාව ඥානවත්තු කියලා කියන්නේ නුවණට හේතු වන කාරණා. නුවණ ඇතිවන්නට හේතු වන කාරණා තමයි ඥානවත්තු කියලා කියන්නේ. ඉතින් අපේ අපේ ජීවිතයේ තුලට නුවණ ඇති කරගන්නට අපි දරන උත්සාහයට ඒ සඳහා අවශ්‍ය කාරණා තමයි මේ දේශනාව තුළ අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ දේශනාව හොඳින් ශ්‍රවණය කළොත් ඒ දේශනාව තුළ තියෙන අන්තර්ගතය අපි අපේ ජීවිතය තුළින් අත්දකින්න මහන්සි ගත්තොත් අපටත් ඒක නුවණ ඇති කරගන්නට හේතු වන වස්තුවක් බවට පත්වේවි. ඉතින් ඒ නිසා අපි ඒකට මහන්සි ගන්නට ඕනේ මේ දේශනාව ශ්‍රවණය කරනකොට. එහෙම නොවුනොත් එහෙම අපට සැබෑවට මේ දේශනාවේ අර්ථය ගන්නට බැරි වෙනවා. මම නිරන්තරයෙන් කියනා වගේ දේශනාවක් අහනකොට සාකච්ඡා කරනකොට ඒ දහම් කරුණු අපේ ජීවිතය තුළ ප්‍රායෝගිකව අත්විඳින්නට ප්‍රායෝගිකව ඒක අපේ ජීවිතය තුළින් තේරුම් ගන්නට මහන්සි ගන්නට ඕන. එතකොට තමයි මේ දේශනාවේ සැබෑම අර්ථය අපේ ජීවිතයට යොමුවන්නේ. එහෙම නොවුනොත් එහෙම අපට සැබෑ අර්ථයේ ජීවිතයට යමුවන්නේ නැහැ. අපි ඇහුවා විතරයි. අහපු කාරණාව නුවණින් විමසුවොත් නුවණින් විමසලා තේරුම් ගත්තොත් අන්න එදාට අපට පුළුවන්කමක් ලැබෙනවා මේ ධර්මයේ සැබෑ අර්ථය තේරුම් ගන්නට. ඥානවත් සූත්‍රයේ තුලදී භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා චතු චත්තර චත්තාරී සංඝෝ භික්කවේ ඥානවත්තුනි දේසිස්සාමි තං සුනාත සාදුකම් මනසිකරවත බහසිස්සාමීති මම නුඹලාට මේ ඥානය ඇති වෙන 44 ආකාරයක් පැහැදිලි කරනවා ඒවම් වන්තේති කෝතේ බික්කු භගවතු පච්චස්සෝසුන් භාග්‍යතුන් වහන්සේ මෙහෙම අදාරුවට පස්සේ භික්ෂුන් වහන්සේලා මේ දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙනවා. හතමානි භික්කවේ චතු චත්තාරී සංඥානවත්තෝටි මහණෙනි කුමද්ද මේ 40 44 ආකාරමේ බුදුරණවහන්සේ දේශනා කරනවා 44 ආකාර ඥානවත් නුණ ඇති වෙන ආකාර කුමද්ද කියලා. ජරා මරණේ ඥානං. පළවෙනි එක තමයි ජරා මරණ පිළිබඳව තියෙන නුවණ. ජරා මරණ සමුදය ඥානං. ජරා මරණ හට ගැනීම පිළිබඳ තියෙන නුවණ. ජරා මරණ නිරෝධේ ඥානං. ජරා මරණ නිරුද්ධ වීම පිළිබඳ තියෙන නුවණ. ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. ජරා මරණ නිරුද්ධ වන ප්‍රතිපදාව පිළිබඳ තියෙන නුවණ. මෙන්න මේ විදිහට බුදුරන් වහන්සේ ජාතියාය ඥානං ජාතිය පිළිබඳ තියෙන නෝන, ජාති සමුදය ඥානං, ජාතිය හටගන්නා පිළිබඳ තියෙන නෝන, ඒ වගේම ජාතියේ නිරෝධ නිරෝධේ ඥානං, ජාති නිරුද්ධ වීම පිළිබඳ තියෙන නෝන, ජාති නිරෝධ ගාමිනී පටිපදාය ඥානං, ජාති නිරුද්ධන ප්‍රතිපදාව පිළිබඳ නෝන. ඒ වගේම භවය පිළිබඳව උපාදානය, ඒ වගේම තණ්හාව, ඒ වගේම වේදනාව, ස්පර්ශය, සලායතන නාම රූප සංස්කාර මෙන්න මේ විදිහට මේ 11ට හතර ගානේ ඥාන 44ක් මෙන්න මේක තමයි ඥාන 44 දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ ඥාන 44 පිළිබඳව විස්තර වශයෙන් මේකදී පැහැදිලි කරනවා මේ නුවණ ඇති වෙන්න හේතු වන කාරණා කතමංජ වික්‍රේ ජරා මරණම් කජ්ජරා මරණම් කියන්නේ කියලා පැහැදිලි කරනවා යාතේ සන්තේ සංසත්තානං කම්මිතම්මි සත්තනිකායේ ජරා ජීරණතා කණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්තචතා ආයිනෝ සංහාන ඉන්ද්‍රයාණං පරිපාක ඔයං උච්චති ජරා යාතේ සන්තේ සංසත්තානං තම්මා තම්මා සත්තනිකාය චුති චවනතා බෙහෙදෝ අන්තර දහණං මච්චු මරණං කාලකිරියා කන්දහණං බේදෝ කලේ බරස්ස නික්කේපෝ ඉදං උච්චති මරණං ඉති අයංච ජරා ඉදංච මරණං ඉදං උච්චිත ජරා මරණං. එතන ජරා මරණ කියලා කියන්නේ මොකද්ද? ඒ ඒ සත්වයන්ගේ සත්වනිකායේ යම් දිරීමක්, කැඩීමක්, ඒ වගේම ආයුෂ ගෙවී යාමක්, ඇද්ද ඉන්ද්‍රියන්ගේ මෝරා යාමක් ඇද්ද මේක ජරාව. ඒ වගේම තමයි ඒ සත්වයන්ගේ යම් චුත වීමක්, අන්තර්දහණයක්, මච්චු මරණයක්, කාල කිරියාවක්, ස්කන්ධ බිදියාමක් ඇද්ද මේ මරණයයි. මෙන්න මේක තමයි ජරා මරණය කියලා කියන්නේ. ඒ වගේම ජරා මරණයට හේතුව ජාති සමුදයා ජරා මරණ සමුදයෝ. ජාතිය නිසායි ජරා මරණ හටගන්නේ. ඉපදීම නැත්නම් ජාතිය ඇති කල්ලි තමයි ජරා මරණ හටගන්නේ. දැන් මෙතනදී ජරාව පැහැදිලි කරනකොට මරණය පැහැදිලි කරනකොට පැහැදිලි කරන්නේ ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව නිකායන්නේ. ඒ ඒ සත්වයන්ගේ ඒ සත්ව නිකායන්නේ යම්කිසි ජරාවක් ඇද්ද? යම්කිසි දිරීමක් ඇද්ද? මෙන්න මේක ජරා මරණය. ඒ වගේම ආයුෂ ගෙවි යාමක්, ස්කන්ධ විදී යාමක් මෙන්න මේක තමයි මරණය. මෙන්න මේ විදිහට ඒ ඒ සත්වයන්ගේ කියලා එතන පැහැදිලි කරනවා. දැන් අර උපනිෂ සූත්‍රයේ තුලදී පැහැදිලි කරද්දී මතක වෙන්නට ඇති ජරා මරණ කියන කාරණාව නෙමෙයි එතන ඉස්මතු කරේ දුක කියලා. දැන් මෙතන මූලිකවම ජරා මරණය කියලා ඉස්මතු කරනවා පටිච්චසමුප්පාද විස්තර කරනකොට මොකද පුජ්‍යලයකට ගෝචර වන්නේ කෙනෙකුට අහුවන්නේ අසුවන්නේ ලෝකේ ගෝච දුකක්. ඊට පස්සේ විස්තර කරන තැනදී පැහැදිලි කරනවා ජාතිය සමුදයෙන් ජරා මරණය. තමයි හේතුව ජරා මරණයට. ජාතිය නැති වුනහම ජරා මරණය නැහැ. ඒතවත් ඒ වගේම තමයි ආරස්ඨාංගික මාර්ගයේ යම්තර මාර්ගයේ ජරා මරණය පිළිබඳව මෙන්න මේ හතර නුවණ ඒ කියන්නේ ජරා මරණය පිළිබඳ හතර නුවණ තමයි ජරා ජාතිය තමයි ජරා මරණයට හේතුව ජරා මරණය දැනගන්නවා ජරා මරණයට හේතුව ජාතිය බව දැනගන්නවා ජාති නැතිවීමෙන් ජරාම නැති වෙන බව දැනගන්නවා මාර්ගය ආරස්ඨාංග මාර්ගය බව දැනගන්නවා යතෝකෝ භික්කවේ අරිය ශාවකෝ ඒවං ජරා මරණම් පජානාති ඒවං ජරා මරණ සමුදයම් පජානාති ඒවං ජරා මරණ නිරෝධම් පජානාති ඒවං ජරා මරණ නිරෝධගාමිනී පටිපදම් පජානාති මෙන්න මේ විදිහට ආර්ය ශ්‍රාවකයා දැනගන්නවා ජරා මරණයත් ජරා මරණ සමුදයත් ජරා මරණ නිරෝධයත් ජරා මරණ නිරුද්ධ වෙන මාර්ගයත් දැනගන්නවා. දැනගන්නේ වෙයි මනා ප්‍රඥාවෙන්. එහෙම දැනගත්තාට පස්සේ භාග්‍යතුන් වහන්සේ තන පැහැදිලි කරනවා ඉදමස්ස ධම්මේ ඥාන. මෙන්න මේක තමයි ධර්මයන් පිළිබඳ තියෙන නුවණ. සෝ ඉමිනා ධම්මේන දිත්තේන විජිතේන අකාලිකේන පත්තේන පරියෝගාල්ලේන අතීත අනාගතේන යම් නයං හෝති මෙන්න මේ ධිට්ඨ ධම්ම වශයෙන් වර්තමානයේ මේ දැන් ධිට්ඨ ධම්ම වශයෙන්ම තේරුම් ගත්ත මෙන්න මේ ධම්මේ ඥානෙ මුල් කරගෙන අතීතයට අනාගතයට ණය පමුණවා බලනවා ගලපලා බලනවා කොහොමද ඒ ගලපලා බලන්නේ ණය පමුණලා බලන්නේ දැන් වර්තමානයේ තුල ජරා මරණය හේතුව දකිනවා ජරා මරණයක් දකිනවා ජරා මරණයට අදාළ හේතු නැතිවීමෙන් ජරා මරණ නිරුද්ධ බවක් දකිනවා මාර්ගය ආරෂ්ඨාංග මාර්ගය බවක් දකිනවා මේක දැක්කට පස්සේ ඒකෝ කේචි අතීත මද්ධානං සමනාව බ්‍රාහමනාව ජරා මරණං අබ්බඤ්ඤංසු ජරා මරණ සමුදයං අබ්බඤ්ඤංසු ජරා මරණ නිරෝධං අබ්බඤ්ඤංසු ජරාමරණියෝද ගාමිනින් පටිපදං අබ්බඤ්ඤංසු සබ්බේතේ ඒව මේව අබ්බඤ්ඤංසු සෙය්‍යතාපහං ඒත්තරහි යම් කිසි ශ්‍රමණේක හරි බ්‍රාහ්මණේක හරි අතීතයේ ජරාමරණ අවබෝධ කරගත්තද ජරාමරණ සමුදය අවබෝධ කරගත්තද ජරාම නිරෝධය අවබෝධ කරගත්තද මේ මාර්ගය අවබෝධ කරගත්තද සියලු දෙනා අවබෝධ කරගත්තේ මෙන්න මේ ආකාරයෙන් මේ වර්තමානයේ මේ දැන් මේ දකින මෙන්න මේ න්‍යායට අනුව බව ණය පමුණුවා තේරුම් ගන්නවා ඒ වගේම යේහික අනාගත මද්දාන අනාගතයේ යම් කිසි ශ්‍රමණයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි මේ ජරා මරණං අභිජහනිස්සanti ජරා මරණය අවබෝධ කරනවද කරාවිද ජරා මරණ සමුදය අවබෝධ කරාවිද නිරෝධය අවබෝධ කරාවිද මඟ අවබෝධ කරාවිද සබ්බේතේ මේ අබිනි අභිජානිස්සanti ඒ සියලු දෙනා මෙන්න මේ ආකාරයටයි තේරුම් ගන්නේ මේ දැන් තේරුම් ගත්ත ආකාරයට එතකොට මේ අන්වේ ඥානය ඇති වෙන්නේ ධම්මේ ඥානය ඇති වුණාට පස්සේ ධම්මේ ඥානය ಜಾති ජාතිය ජරා මරණයට හේතුව ජාති ඇතිවීමෙන් ජරා මරණ නැති වෙනවා මග ආරෂ්ඨාංගික මාර්ගයේ මෙන්න මේ காரணා හතර තමා තුළින් හේතුඵල වශයෙන් අත්විඳ ධම්මේ ඥානයට අනුව අන්වේ ඥානෙ අතීත අනාගතයට ගලපලා බලනවා අන්න යාට කියනවා මොකද්ද යතෝකෝ භික්කවේ අරිය ශාවකස්ස ඉමානි දේ ඥානානි පරිසුද්ධානි හොಂತಿ පරියෝදාතානි ධම්මේ ඥානංච අන්වේ ඥානංච මහණෙනි ආර්ය ශ්‍රාවකයා මෙන්න මේ ඥාන දෙක පිරිසිදු වශයෙන් තේරුම් ගන්නවා මොකද්ද ධම්මේ ඥානයත් අන්වේ ඥානයත් අයං උච්චති භික්කවේ අරිය ශාවකෝ ditthi සම්පන්නෝ යතිපි මෙන්න මේ ආර්ය ශ්‍රාවකයාට කියනවා දුස්ති සම්පන්න කෙනා කියලා ditthi සම්පන්න යුක්ත කෙනා කියලා දස්සන සම්පන්නෝ යතිපි දර්ශනීය යුක්ත කෙනා කියලා ආගතෝ ඉමං සද්ධම්මං ඉතිපි ධර්මයට පැමිණිච්ච කෙනා කියලා පස්සති ඉමං සද්ධම්මං ඉතිපි දහම දකින කෙනා කියලා එතකොට දහම දකින කෙනා වෙන්නේ කවුද මෙන්න මේ විදිහට හේතුඵල න්‍යාය දකින්න කෙනා ඒ වගේම සේ කියන ඥාණයෙන් සමන්නාගතෝ හෝති සේ කියන ඥාණයෙන් සමන්නාගතෝ ඉතිපි සේක නුවණින් සේක නුවණින් යුක්ත කෙනා කියලා කියනවා ඒ වගේම සේකාය විඥාය සමන්නාගතෝ ඉතිපි. සේක අවබෝධයෙන් යුක්ත කෙනා. සේක අවබෝධයෙන් යුක්ත කෙනා. ඒතකොට සේක කෙනෙක් ලබන අවබෝධය තමයි මේ හේතුඵල ධහම පිළිබඳ හටගන්නා නුවණ. එයා තමයි සේක දැන් ප්‍රධාන වශයෙන්ම සේක කෙනා ලබන මූලිකවම අවබෝධය. අරහත්ත්වයටපත් වෙන කම්ම සේක කෙනාගේ අවබෝධය වෙන්නේ හැමතැනම මේ චතුරාර්ය සත්‍ය ධර්මය කෘත්‍ය වශයෙන් මේ කලයුත්ත කරමින් යනවා. සත්‍ය ඥානයට පැමිණිලා කලයුත්ත කරමින් යන වැඩපිළිවෙලක් තියෙන්නේ. ඒතර මුලින් පටන් ගන්න තැන ඉඳලම මෙන්න මේ නුවණත් එක්ක තමයි එයාට ගමන් කරන්න තියෙන්නේ. මේක සීක කෙනාගේ අවබෝධය. ධම්මසෝතං සමාපන්නෝ ඉතිපි. එයා තමයි දහම් සැඩ පහරට බැසගත්ත කෙනා. අරියෝ නිබ්බේධික පඤ්ඤෝ ඉතිපි. ආර්ය නිබ්බේධික ප්‍රඥාවෙන් යුක්ත කෙනා. අමත ద్వාරං ආහච්ච තිට්ඨති ඉතිපි. අමුත්ත දොහාරේ හැප්පෙන නැත්නම් අමුතු දොහාරේ ළඟ එයා නිවීම පසක් කරන්නට යොමු වෙච්ච කෙනා මෙන්න මේ ඥාන වලින් යුක්ත කෙනා ඊළඟට බුදුරන් වහන්සේ දැන් ඔය පැහැදිලි කරේ එක කාරණාවක් ඥාන හතරක් මුල් කරගෙන එතකොට ජාතිය හේතුවෙන් ජරා මරණ හට ගන්නවා ජරා ජාති නිරෝධයෙන් ජරාම නැති වෙනවා මාර්ගයේ ආරෂ්ඨාංග මාර්ගයේ මෙන්න මේ විදිහට ජරා මරණත් ජරා මරණ සමුදයත් ජරා මරණ නිරෝධයත් ජරා මරණ යෝධන මාර්ගයත් යම් කිසි කෙනෙක් ප්‍රඥාවෙන් දකිනවද අන්න යාට කියනවා මෙන්න මේ නම් ටික මොකද්ද ආර්ය ශ්‍රාවකයාට කියනවා ditthi සම්පන්න දර්ශන සම්පන්න සද්ධර්මයට පැමිණිච්ච ඒ වගේම සද්ධර්මයේ දකින සේක නුවණින් සමන්නාගත සේක අවබෝධයෙන් යුක්ත කෙනා දහම් සැඩපහත් බැසගත් කෙනා කියලයි එයාට විවහාර කරන්නේ ඊළඟට බුදුරණවහන්සේ ඒ විදිහටම අනිත් ඥාන හතර පැහැදිලි කරනවා මොකද්ද කතමාච බික්කේ ಜಾති ಜಾතිය කියන්නේ මොකද්ද ඒ වගේම ಜಾතිය හටගන්න හේතුව මොකද්ද ಜಾතිය නැතිවන්නේ කුමක් නැතිවීමෙන්ද ඒකට මාර්ගය කුමක්ද කියලා ಜಾතිය පිළිබඳව නුවණ හටගන්නවා එතකොට ಜಾතිය කියලා කියන්නේ ඒ ඒ සත්වයන්ගේ ඒ සත්වනිකායේ යම් ඉපදීමක් හට ගැනීමක් විශේෂ හට ගැනීමක් බැස ගැනීමක් ඇද්ද මෙන්න මේක තමයි ಜಾතිය මේ ಜಾතිය හටගන්න හේතුව තමයි භවය. භවය නැතිවීමෙන් ಜಾති නැති වෙනවා. ඒකට තියෙන මාර්ගය තමයි ආරෂ්ඨාංග මාර්ගය. මෙන්න මේ විදිහට යුක්ත කෙනා මේ කාරණා සියල්ලංගෙම මේ නුවණ හතර මැති වෙච්ච කෙනාට කියනවා අර මුලින් කිව්වා වගේම දර්ශනීයෙන් යුක්තව දහම්සද පහට බැසගත් අමුත්ත දෝහාරයේ හැප්පෙන ඒ වගේම ධිට්ඨි සම්පන්න දර්ශනීය සම්පන්න යුක්ත කෙනා කියලා මෙන්න මේ කෙනාට කියනවා. මෙන්න මේ විදිහට බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා මේ 11 පිළිබඳව. දැන් අපි දන්නවා ජාතිය ඊළඟට භවය ඊළඟට උපාදානය ඊළඟට තණ්හා වේදනා මේ හැම එකක් පිළිබඳව. එතකොට එකකට එකක් ප්‍රත්‍ය වෙන කාරණාව තමයි එහි සමුදේ වෙන්නේ. දැන් ජාතියට සමුදේ භවය. භවය නැතිවීමෙන් ජාතිය නිරුද්ධ වෙනවා. මාර්ගය ආරිෂ්ඨාංග මාර්ගය. එතන භවය විස්තර කරනකොට භවයට හේතුව වෙන්නේ උපාදානය. උපාදාන නැති කල්ලි නිරුද්ධ වීමෙන් භවෙ නිරුද්ධ වෙනවා. මාර්ගය ආරෂ්ඨාංග මාර්ගය. ඒ වගේම උපාදානයට හේතුව උපාදානය කියන්නේ කුමක්ද? උපාදානට හේතුව කුමක්ද? උපාදානට හේතුව තණ්හාව. තණ්හාව නැතිවීමෙන් උපාදාන නැති මාර්ගය ආරෂ්ඨාංග මාර්ගය. මෙන්න මේ විදිහට හැම කාරණාවක් පිළිබඳවම හතර ආකාර නෝනක් ගන්නවා. තණ්හාවත්, ඒ වගේම වේදනාවත්, ඒ වගේම ස්පර්ශය, ඒ වගේම සල් ආයතන, නාම රූප, විඥාන, සංස්කාර මේ හැම එකටම නුවණ හට ගන්නවා. එතකොට ඥානවත්තු පළවෙනි ඥානවත සූත්‍රයේදී පළවෙනි ඥානවත සූත්‍රයේදී මෙන්න මේ කාරණා ටික සම්පූර්ණයෙන්ම පැහැදිලි කරනවා. ඒ ඥාන 44ම ඇති වෙන ආකාරය. එතකොට මේ ඥාන 44 කෙනෙකුට ඥාන හතරක් ඇති වෙනවා නම් ඒ ඥාන හතරෙන් යුක්ත කෙනා තමයි සෝතාපන්න කෙනා බවට පත් වෙන්නේ. ඉතින් එහෙනම් අපි හොඳට තේරුම් ගන්නට ඕනේ මොන විදියකට මොන ක්‍රමයකට අපි මාර්ගයක් පුරුදු කරන්න උත්සාහ කළත් අපිට මේ පටිච්චසමුප්පාද න්‍යාය ගැන නුවණ හොඳට හට ගන්නට ඕනේ. ඒ පටිච්චසමුප්පාද න්‍යාය ගැන නුවණ හටගත් තැනදී තමයි අපට සම්මාදිට්ඨියට පැමිණෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ වගේම තව කාරණාවක් මතක තියාගන්නට ඕනේ මොකද්ද මේ මෙතන පැහැදිලි කරන කාරණා තුළදී මේ හැම එකම පටිච්ච සමුප්පන්න භාවයක් පැහැදිලි කරන්නේ. දැන් අපි ගොඩක් කෙනාවට පටිච්චසමුප්පාදය තේරුම් ගන්න යන තැනදී අපට අහුවෙන්නේ හැම මොහොතකම මගේ පටිච්චසමුප්පාදයක්. මගේ જાතියක්, ඒ වගේ මගේ ජරා මරණයක්, මගේ භවයක්, මගේ උපාදානයක්, මම කරන උපාදානයක් හැටියට. නමුත් මම කරන උපාදානයක්වත් මගේ જાතියක්වත් මගේ ජරා මරණයක්වත් මගේ භවයක්වත් නෙමෙයි තියෙන්නේ. උපාදානය අයිති වෙන්නේ තණ්හාවට. තණ්හාවෙන් හටගන්න උපාදානයක් තියෙන්නේ. එතකොට අපි මෙන්න මේ ප්‍රත්‍ය දකින්නට ඕනේ. තණ්හාවෙනි උපාදානය හටගන්නේ. උපාදානීය භවය හටගන්නේ. එතකොට එහෙනම් ඒකට භවය කියන්නේ මොකද්ද කියන කාරණාවත් හොඳටම තේරුම් ගන්නවා. හැබැයි භවය තේරුම් ගන්නේ උපාදාන පත්‍යයෙන් හට ගැනීමත් එක්ක. දැන් චතුරාර්ය සත්‍ය ධර්මයේ පැහැදිලි කරනකොට දුක්ඛ කියන කාරණාව පිරිසිඳ අත යුත්තක්. එතකොට දුක්ඛ පිරිසිඳ දකින්නේ දුක්ඛ සමුදයත් එක්ක දුක්ඛ සමුදය නැතුව අපට දුක්ඛ කියන කාරණාව පිරිසින් දකින්න බෑ. ඒ වගේම තමයි මේ ජාතිය කියන කාරණාව යමෙක් හොයනවා නම් ඔහුට ජාතිය හම්බෙන්නේ භවයත් එක්ක. එහෙම නැතුව අපට ජාතියක් හම්බෙනවා නම් හම්බෙන්නේ අපි වර මුලින් කියව විදිහට මගේ ජාතියක්. හේතුඵල වශයෙන් හොයනවා නම් මගේ ජාතියක් නෙමෙයි හම්බෙන්නේ භවයෙන් හටගන්න ජාතිය. එහෙනම් ජාතිය ප්‍රකට වෙන තැනදී ජාති සමුදයත් ප්‍රකට වෙන්නට ඕනේ. ඒ වගේම තමයි ಜಾති සමුදය ප්‍රකට වීමත් සමගම ඔහු දැනගන්නවා මේ ಜಾතියට මේනම් සමුදය මේ සමුදය දුරු වීමෙන් ಜಾති නිරුද්ධ වෙන බව. මෙන්න මේ ආකාරයට මේ 44 ආකාර නෝන හට ගන්නවා. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් උත්සාහ කරනවා යම් කාරණාවක් දැන් අපට ප්‍රකට වෙන කාරණා තියෙන පටිච්චසමුපාද අංග 12 මේ ප්‍රකටන කාරණාවක් අපි නුවණින් විමසන්න උත්සාහ කරනවා. එතකොට අපි ප්‍රකට වෙන මේ කාරණාව අපිට මුලින්ම ප්‍රකට වෙන්නේ මගේ දෙයක් හැටියට. උදාහරණයකට ගත්තොත් අපි ජාතිය ගත්තොත්, ජරා මරණය ගත්තොත්, භවය මේ මොනවා හෝ කාරණාවක් ගත්තොත් අපිට මුලින්ම ප්‍රකට වෙන්නේ කොහොමද මගේ දෙයක්. මගේ ජාතියක්, මගේ භවයක්, මම කරන උපාදානයක්. අපිට මූලික ප්‍රකට වෙන්නේ ඒක. එහෙනම් මේක අපි උපාදානයෙන් හේතුව වෙලා භවයේ හටගන්න බව තේරුම් ගන්නට නම් අපි මේ මගේ කියලා ගත්ත මේ භවය හෝ මගේ කියලා ගත්ත මේ જાතිය හෝ කියන කාරණාව ඇති වෙන්නට හේතු නුවණින් විමසන්නට ඕනේ. එහෙම නැතුව අපට එකපාරටම භවය නිසා ಜಾති හට ගන්නවා එහෙම නැත්නම් උපාදාන නිසා භවය හට ගන්නවා කියලා නුවණක් හටගන්නේ. අපි හිතන්නේ අපට ප්‍රකට වෙන අපට මුලින්ම ඒක තේරෙන්න ඕන කියලා. ඒක තේරිච්ච තැනදී තමයි සම්මාදිට්ඨිය. එහෙමනම් අපි යමක් මුල් කරගෙන විමසනවා. හැබැයි විමසනකොට අපට එහෙනම් මේ පටිච්චසමුප්පාදය ගැන ලොකු නුවණක් එක්ක මේ හේතුඵල ධහම පිළිබඳව ලොකු නුවණක් එක්ක අපි විමසන්න පටන් ගන්නට ඕනේ. ඒ විමසනකොට එහෙනම් අර උපනිෂ සූත්‍රයේ තුල පැහැදිලි කරා වගේ මේ පටිච්චසමුප්පාදයේ අංග ක්‍රමානුකූලවම ඔහුට අහු වෙන්නට ඕනේ මේක විමස විමස තේරුම් ගන්නකොට. අන්න ඒ විදිහට විමසනකොට ප්‍රඥාව ඔහුගේ මෝරනවා. ඒ මෝරණ ප්‍රඥාව තුලින් තමයි මගේ જાතියක් හෝ මගේ භවයක් හෝ මගේ උපාදානයක් කියන කාරණාවෙන් තොරව ඔහු ප්‍රඥාව තුළින් දකිනවා භවපච්චයා ಜಾති කියලා නැත්නම් උපාදානපච්චයා භවෝ කියලා මේ කුමන හෝ කාරණාවක් ඔහු විමසන්න පටන් ගත්තද ඒක ඔහු අත්දකිනවා ඒ නිසා තමයි අර විමසන්න පටන් ගත්ත කාරණාව නිසා ඔහු ඒක මුල් කරගෙන සමහරට නෝන හටගන්නේ. තමන්ට ප්‍රකට වුණේ જાතියද, තමන්ට ප්‍රකට වුණේ භවයේද, උපාදානයේද, මේ කුමන හෝ කාරණාවක් වෙන්න පුළුවන් Tamanට ප්‍රකට වුනේ. මෙන්න මේ ප්‍රකට වෙච්ච කාරණා මගේ දෙයක් කියලා තමයි ගත් ඉස්සරලාම. දැන් අපි මුලින්ම මගේ කියලා හිතනවා කියන කාරණාව නෙමෙයි මගේ කියන හැඟීමක් තමයි අපිට තියෙන්නේ. එහෙම මුල් කරගෙන විමසනකොට ඔහුට පටිච්චසමුප්පාද නිරවුල් වෙනකොට අන්න මගේ කියන ස්වභාවයකින් තොරව ඇතිවෙච්ච ප්‍රඥාව තුළින් දකිනවා මේක ප්‍රත්‍යක්ෂ භාවයෙන් හටගන්න ආකාරය. මේ විදිහට වර්තමානයේ තුලදී ධම්මේ ඥානය ඇති වුණාට පස්සේ එතකොට ධම්මේ ඥානය කියලා කියන්නේ ධර්මයේ පිළිබඳ තියෙන නුවණ. මෙන්න මේ නුවණ ඇති වුණාට පස්සේ ඔහු අත්විඳිනවා කොහොමද? අතීතයේ ශ්‍රමණක් බ්‍රාහ්මණවරු මේ විදිහටමයි අවබෝධ කරේ. අනාගතය අවබෝධ කරන්නේ මෙහෙමයි කියලා මේ එකින් එක කාරණා පිළිබඳව අන්වේ ඥානය අනුව ගලපලා බලනවා. ධම්මේ ඥානය තුල පිහිටපු කෙනා අන්වේ ඥානය අනුව ගලපලා බලනවා. එහෙමනම් හොඳට අපට තේරුම් ගන්න තියෙනවා මේ පටිච්චසමුප්පාද අංග 12ම අපට මූලිකව මගේ දෙයක් හැටියට වැටහිලා අපි විමසනකොට විමසනකොට වැඩිච්ච ප්‍රඥාවකින් විතරමයි අපට මේක තේරුම් ගන්න තියෙන්නේ. එහෙම නැතුව අපි ප්‍රඥාව වැඩෙන කාරණාව සිදු කරන්න ඕන කාරණාව අතහැරලා අපි යම්කිසි විදියකින් මේක තේරුම් ගන්න අපට දැන් වැටහෙන නුවණින් අපි විවිධ ආකාරයෙන් බෙද බෙදා හෝ මොනවා හෝ ක්‍රමයකට බලන්න ගියාට අපිට තවත් සංකල්පයක් විතරයි ඇති වෙන්නේ. අපිට නුවණක් වැඩෙන්නේ නැහැ. නුවණක් නොවැඩිච්ච නිසා ධම්මේ ඥාන ඇති වෙන්නේ නැහැ. එහෙනම් ධම්මේ ඥානය ඇති වෙන්නට මේ න්‍යාය අනිවාර්යෙන් සිදු වෙන්නට ඕනේ. දැන් මේක සම්බන්ධයෙන් ဒုတိ ය ඥානවත් සූත්‍රයේ තුල තවත් කාරණාවක් ඉස්මතු වෙනවා. එතනදී පැහැදිලි කරනවා ඥාන 77 පිළිබඳව. දැන් මෙතන 44යි පැහැදිලි කරන්නේ. ඒකේ පැහැදිලි කරනවා ඥාන හැටේ මේ කාරණාවල එකින් එක කාරණා දැන් ප්‍රත්‍ය වශයෙන් ගත්තාට පස්සේ 11ක් තියෙනවානේ කාරණා වශයෙන් 12ක් තියෙනවා ප්‍රත්‍ය වශයෙන් 11යි එතකොට මෙන්න මේ කාරණා ටික උදාහරණයක් හැටියට ගත්තොත් ජරා මරණය පළවෙනි කාරණාව තමයි ජාතිපච්චය ජරා මරණම් කියන එක දෙවෙනි නෝන තමයි අසති ජාතියා නත්ති ජරා මරණන්ති ඥානං ජාතිය නැති කල්ලි ජරා මරණ නැහැ කියන නුවණ. අතීතම්පි අධානං ජාතිපච්ච ජරා මරණ ජරා මරණන්ති ඥාන. අතීතයේ ජාතිය නිසායි ජරා මරණ ඇති උනේ. අසති ජාතියා නත්ති ජරා මරණන්ති ඥාන. අතීතේ ජරා මරණ නැති වුනහම ජාති නැති වෙනවා කියන නුවණ. එතකොට ඥාන හතරයි. අනාගතම්පි අද්ධානං ජාතිපච්චය ජරා මරණන්ති ඥානං අසති ජාති අනත්ති ජරා මරණන්ති ඥාන. අනාගතයේ ජාතිය ප්‍රත්‍යයෙන් ජරා මරණ හටගන්නේ. ඒ වගේම ජාතිය ඇති වුනහම ජරා මරණ නැති වෙලා යනවා. ඒතකොට ඥාන හයයි. යම් පිස්සතන් ධම්මට්ඨිත ඥාන. තම්පි කය ධම්මං, වය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං ඥාන. මෙන්න මේ විදිහට යම් ධම්ම ස්වභාවය පිළිබඳ නුවණක් ඇති වෙනවද මේකත් කය ධම්මං නැති වෙනවා. වය ධම්මං වෙනසෙනවා ඒ වගේ මේකත් නොවැළී යුතු දෙයක් නිරුද්ධ වෙන බහින් යුක්ත දෙයක් කියලා නුණ හට ගන්නවා. මෙන්න මේක තමයි හත් වෙනි ඥානෙ. මේ විදිහට ප්‍රත්‍ය වශයෙන් එකින් එක ගන්නකොට 11ක් තියෙනවා. එතකොට 77යි. එතකොට මෙතනත් ඉස්මතු වෙනවා මොකද්ද? අර ධම්මේ ඥානයත් එක්කම අන්වේ ඥානයේ කාරණා ටිකත් එතනත් ඉස්මතු වෙනවා. හැබැයි ඊට අමතර ඥානයක් එතන ඉස්මතු වෙනවා. ඒ තමයි මේ තේරුම් ගත්ත නුවණ. තමන් මේ තේරුම් ගත්ත නුවණත් හේතුඵල ධමයට අයිති බව. මොකද අපි ක්‍රමානුකූලව මේ විමසගෙන යනකොට අපට යම් වැටහීමක් එනකොට අපට හිතෙනවා ඒක අල්ලගන්නට ඒ කියන්නේ ඒක අපේ කරගන්නට අපේ හැඟීමක් තියෙනවා. ඒක මම කරගන්න ස්වභාවයක් අපිට තියෙනවා. අන්න ඒකත් දකිනවා නම් මේ හටගත් නුවණත් සේවන ස්වභාවයෙන් යුක්ත දෙයක් බව අන්න එතනදී තමයි සක්කාදිට්ඨිය කැඩෙන්නේ. ඒක බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සංයුත්තනිකායේ සූත්‍රයකදී මේ හටගන්න සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මයන්හි සමුදය ආස්වාදේ ආදීනවේ අස්තංගමේ නිස්සරණේ මේ සියල්ලක්ම ප්‍රඥාවෙන් දකිනවනම් අන්‍යයාට කියනවා සෝතාපන්න කෙනා කියලා. සියල්ලක්ම ප්‍රඥාවෙන් දැකලා නිදහස් වෙච්ච කෙනාට කියනවා රහතන් වහන්සේ එතකොට හොඳට පැහැදිලි වෙනවා එහෙනම් අපි මේ හේතුඵල ධහම අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වශයෙන් දකිනවා වගේම ඒ හේතුඵල දකි ධහම දැකීම තුලින් ගොඩනගෙන මාර්ගයත් සංකතයක් බව වටහා ගත යුතුයි කියන එක. ඒක සංකතයක් බව වටහා ගන්න නිසා තමයි එයා නිවන සමීපයේ ඉන්නේ. එයා අනිවාර්යෙන් නිවන් නිවන සාක්ෂාත් කරන කෙනෙක් බවට පත් වෙන්නේ. ඇයි ඒක සකස් කරගත්ත දෙයක් බව ඔහු තේරුම් ගන්නවා. ඉතින් එහෙමනම් මෙන්න මේ හේතුඵල ධහම හොඳට අපි විමසන්නට වෙනවා. දැන් මෙතන බලන්න ටිකක් කල්පනා කරලා අපි ගොඩක් වෙලාවට අර මම මුලින් පැහැදිලි කරා වගේ අපි මේ කාරණා තේරුම් ගන්න විවිධ විදිහට බෙදීම් කළ සංකල්ප වශයෙන් හිතන්න පුළුවන්. නමුත් ඒ කිසි දෙයක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු දහමට ගැලපෙන්නේ නැතිනම් අපේ නුවණ වැඩිලා මේ හේතුඵල ධර්ම තේරෙන්නේ නැහැ. දැන් මෙතන පටිච්චසමුප්පාදයේ අංග 12ම අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් වර්තමානය තුළ සිදුවෙන ආකාරය පැහැදිලි කරනවා. එතකොට මේ වර්තමානය තුළ මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් සිදුවෙන ආකාරය අපි අත්විඳින්නට ඕනේ. එහෙම අත්විඳින්න බැරි වෙනකොට අපි අතීතයට දානවා කොටසක් අනාගතයට දාන තව කොටසක්. මෙන්න මේ විදිහට අතීතයට කොටසකුයි අනාගතයට කොටසකුයි දැම්මට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු මේ දහමට අනුව මේ නුවණ ගැලපෙන්නේ නැහැ. දැන් මෙතන නුවණවල් 77ක් විස්තර කරනවා ဒုတိ ය ඥාන සූත්‍රේ අරකේ 44ක් පළවෙනි එක විස්තර කරනවා. එතකොට 77ක් වෙන්නේ එහෙනම් මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් වර්තමානයේ තුල පටිච්චසමුප්පාදය ධම්මේ ඥාන වශයෙන් ඥාන 22ක් මුලින්ම තියෙනවා. ධම්මේ ඥානයේ වශයෙන් 22ක් තියෙනවා මුලින්ම. ඊළඟට අන්වේ ඥාන වශයෙන් බලනකොට අතීතයට 22ක් තියෙනවා. අනාගත 21ක් තියෙනවා මේ හැම කාරණාව පිළිබඳවම. එතකොට එතනම 66ක් තියෙනවා. ඒ වගේම මේ හටගත් නුවණ එකින් එක වශයෙන් බලනකොට 11ක් වෙනවා එකින් එක ප්‍රත්‍ය වශයෙන් බලනකොට 77යි. පළවෙනි දේශනාව අනුව බලනකොට එතන පැහැදිලි කරනවා ඒ වර්තමානයේ තුල හටගන්න නුවණත් එක්ක. එතකොට එහෙනම් අපි වර්තමානයේ තුල මේ ප්‍රත්‍ය අන්‍යෝන්‍ය ප්‍රත්‍ය ස්වභාවය වටහා ගන්න නැතුව අපි පුජ්‍යල සංකල්පයත් එක්ක අපි බෙදලා බැලුවොත් එහෙම අපිට මේ බුදුරන් වහන්සේගේ දේශනාව එකග වෙන්න බැරි වෙනවා. ඇයි අපේ සංකල්ප වෙනස් එකක් වෙනවා. බුදුරන් වහන්සේගේ දේශනාව සත්‍ය බව වටහාගෙන අපි මේක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වශයෙන් කල්පනා කරන්න ගියොත් අන්න අපට එදාට වචනයකින් තවත් විදිහකට විස්තර කරන ස්වභාවය ඉක්මවලා මේ දහම් ප්‍රඥාවෙන් අත්විඳිනවා. අපට අර ප්‍රඥාවෙන් අත්විඳින්න බැරිකමත් එක්ක විතරකයක් ඔස්සේ අපි මේක වටහා ගන්න ගියාට ඒ වටහා ගන්න යන වැඩපිළිවෙල මේ බුදුරන් වහන්සේ පෙන්වා දුන්න සම්මාදිට්ඨිය ඇති වෙන වැඩපිළිවෙල නෙමෙයි. ඒක අපි ගොඩනගාගත්ක සංකල්පයක් විතරයි. සම්මාදිට්ඨිය ඇති වෙන වැඩපිළිවෙලක් වෙන්නේ මේ විදිහට නුවණින් කල්පනා කරලා වටහා ගන්නත් විතරයි. එහෙනම් අපි හොඳට කල්පනා කරන්නට ඕනේ මෙන්න මේ ඥාන 77 මේ ඥාන 44 මෙන්න මෙව අපේ ජීවිතය තුළ ගොඩනගාගන්නේ කොහොමද කියන ආකාරය මේක අපි හරියට වටහා ගත්තොත් අන්න අපට සැබෑවටම බුදුරන් වහන්සේ පෙන්වා දුන්නේ මග ඉවර වෙනවා. දැන් මේ පින්වතුන් අහලා තියෙන බුදුරන් වහන්සේගෙන් දහම අහපු සමහර වික්ෂූන් වහන්සේලා සමහර ගිහි ඇත්තෝ ඊටා සෙනිකව මේ දහම අවබෝධ කරා. ඊටා සෙනිකවේ දහම අවබෝධ කරේ එයාලගේ තිබිච්චේ නුවණ නිසා. එහෙනම් අපට මේ කාරණා හේතු වෙනවා අපේ නුවණ දියුණු කරගන්න. ඒකයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ මේවා නුවණ ඇති වෙන්න හේතුන කාරණා. එහෙනම් නුවණ ඇති වෙන්නට අපට මේවා ක්‍රමානුකූලව විමසන්නට වෙනවා. මේක තේරුම් ගන්න අපේ ආධ්‍යාත්මය තුළ චින්තනය මෙහෙවන්නට වෙනවා. එහෙම චින්තනය මෙහෙවුවොත් තමයි අපට පුළුවන්කමක් ලැබෙන්නේ මේවා තේරුම් ගන්න. ඉතින් ඒ නිසා මේ සූත කාරණා දෙක මේ පින්වත් පිරිසට තමන්ගේ නුවණ තව තවත් වර්ධනය කරගන්නට ඒ නුවණ තමන්ගේ ජීවිතයේ තුල ඇති කරගන්නට ඊට අදාළ විදියට විමසීම ඇති කරගන්නට උපකාරයක් කරගන්න. ඉතින් මේ දේශනාව සම්බන්ධයෙන් බොහෝ කාරණා කතා කරන්න පුළුවන්. ඉතින් මේ පින්වත් පිරිසට මේ සම්බන්ධයෙන් තියෙන ගැටලු මේ සම්බන්ධයෙන් තව වටහා ගන්නට අවශ්‍ය කාරණා විමසන්න. එතකොට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න පුළුවන්. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු පූජ්‍යපාද අලව්වේ අනුමුදස්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලැබූ ධර්ම දේශනාවටයි අපි ඒ සමුදුන්නේ. ඉතින් මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා සියලුම කල්යන මිතුමිත්‍රයන්ට මේ සාකච්ඡාවේ මතු කාරණාවන් පිළිබඳව සාකච්ඡාවේ මතු කාරණාවන් පිළිබඳව ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් කිසියම් දෙයක් විමසන්න තියෙනවා මේ අවස්ථාව කරගන්න කියලා. ස්වාමීන් වහන්සේගෙන් පසුව එකිනෙකා දෙකටම ප්‍රශ්න අහන්න කියලා මම ආරාධනා කරනවා. හොඳයි ඊට සරණයි දෙවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස වහන්සේට බොහොම පිං මේ දේශනාව අපිට තේරුණා තරමක් දුරට ස්වාමීන් වහන්ස දැන් ජරා මරණ ඥාණය ජරා මරණ සමුදය නිරෝධය කියලා මෙනෙහි කරනකොට යම් යම් කරුණු පැහැදිලි. දැන් Nirodhagamini පටිපදාව කියලා මෙනෙහි කරනකොට සාමිනාංශ භාවනාවක් වශයෙන් කරනකොට දැන් ජරා මරණ කියලා ගත්තොතින් එතකොට ඒක ආරෂ්ඨාංගික මාර්ගයට සම්බන්ධ කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමිනවංශ භාවනාවක් විදිහට කරනවා නම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය එතන වැඩෙන ආකාරය පිළිබඳව අපට තේරුම් ගන්නට ඇත්තට මේක ගැන ගොඩාක් හිතන්නට ඕනේ. මේ පින්වතුන්ට මම කලින් අර මහා චත්තාරීසක සූත්‍රයේ මුල් කරගෙන දහම් කරුණු ටිකක් පැහැදිලි කරා. ඒහා සම්බන්ධවම අර මහා සලායතනක සූත්‍රය. ඒකදී පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් ඇස දකිනවා නම් ප්‍රඥාවෙන් චක්කුංච පජානාති. ඒ වගේම රූපය කියන්නේ මොකද්ද කියලා තහබූතම් පජානාති. මනා ප්‍රඥාවෙන් දකිනවා නම්. ඒ වගේම ඇසේ විඥානය කියන්නේ මොකද්ද කියලා මනා ප්‍රඥාවෙන් දකිනවා නම්. ස්පර්ශය කියන්නේ මොකද්ද කියලා මනා ප්‍රඥාවෙන් දකිනවා නම්. ඒ තුළින් හටගන්න වේදනාවන් මනා ප්‍රඥාවෙන් දකිනවා නම් අන්නේ විදිහට ආදීනව දකිමින් එතන පැහැදිලි වුණා ආදීනව දැකීම කියලා. මේ ආදීනව දකිමින් වාසය කරනකොට ඒ සඳහා යම් දෘෂ්ටියක් ඇද්ද? එතකොට ඒ සඳහා යම් දෘෂ්ටියක් එතන තියෙනවද? අන්න ඒක තමයි සම්මා දිට්ඨිය. ඒ වගේ මේ සඳහා යම් විතරකයක් තියෙනවද? ඒක තමයි සම්මා සංකල්පය. ඒ වගේ මෙතන වීරිය සම්මා වායාමේ, සතිය සම්මා සතිය, චිත්ත ඒකාග්‍රතාවය සම්මා සමාධිය. ඒ වගේම සීලය කම්මන්ත ආජීව ඒ වගේම වාචා කියන කාරණා పూర్වයේ පිරිසිදුයි කියනවා. ඒ නිසා එතන ඒකත් සම්පූර්ණයි. අංග 8 මෙතන වැඩෙනවා. ලෝකෝත්තර මාර්ගයේ තුල අංග 8 වැඩෙනවා කියනකොට අර පුජ්‍යලයා කරන ස්වභාවය නැතුව හේතුඵල වශයෙන් විමසනකොට මාර්ග අංගයේ හැටියට වැඩෙනවා. එතකොට අපි හිතමු අපි ජාතිය හරි ජරා මරණය හරි පිළිබඳව විමසන්න පටන් ගන්නවා. අපට ප්‍රකට වෙන කාරණාව මුල් කරගෙන අපි මේක විමසනවා. එහෙම විමසනකොට හේතුඵල වශයෙන් විමසනකොට ඒ විමසීම මුල් කරගෙන අපි යම් විදිහකට ඒක තේරුම් ගන්නට යම් චින්තනයක් අසුරවනවාද? එතකොට ඒක තමයි අර යෝනිසෝ මනසිකාරය. දැන් සද්ධර්ම ශ්‍රවණියත් යෝනිසෝ මනසිකාරය තමයි සම්මාදිටින් මුලවන්නේ. එතකොට අපි යම් චින්තනයක් අසුරනවාද මේක තේරුම් ගන්න, වටහා ගන්නට ඒ වටහා ගන්නට හසුරුවන චින්තනය තමයි සම්මාදිට්ඨිය ඇතිවන්නට. නැත්නම් සම්මාදිට්ඨිය දැන් ජාතිපත ජරා මරණම් කියන දේ ඇතිවීමත් එක්ක සම්මාදිට්ඨිය ඇති වෙයි. නමුත් ඒක සමහා ඒ සඳහා විමසන විමසීම තමයි අර සම්මාදිට්ඨිය පූර්වංග වෙන්නේ. සම්මාදිට්ඨියට මුල් වන්නේ ඒ කාරණාව. එතකොට ඒ සඳහා යම් විතරකයක් යොමු කරනවද? වඩ වඩාත් යොමු කිරීමක් කරනවද? මෙන්න මේක තමයි සම්මා සංකල්පේ. ඒ වගේම ඒකට කරන වීරියක් තියෙනවාද? එතකොට මේ වීරිය කියන්නේ කායිකව නෙමෙයි නුවණින් යුක්තව කරන වීරියක්. ඒක තමයි සම්මා වායාමය. එතන තියෙන සිහිය, ඒකට යොමු කරගත්ත සිහිය සම්මා සතිය. එතන හටගන්න චිත්ත ඒකාග්‍රතාවය සම්මා සමාධිය. එතකොට එතන ඒ විදිහට විමසීමක් කරන්නේ සීලය, ඒ කියන්නේ කම්මන්ත, වාචා, ආජීව කියන එක පිරිසිදුයි. එතකොට එහෙනම් ඒ දෙත් එතන සම්පූර්ණයි. එතන පුජ්‍යලිය කරනවා කියන එක නෙමෙයි මාර්ග අංගයක් හැටියට එතන යාගේ වැඩන එකක්. එතකොට යම් කිසි විදිහකට මේ වැඩපිළිවෙල පුරුදු කරමින් යනකොට ඔහුගේ ප්‍රඥාව හොඳටම මෝරපු වෙලාවේදී අන්න අර කාරණා හතර නිවැරදිවම තේරෙනවා. මගේ කියලා පටන් ගත්ත විමසීම හේතුඵලයක් වශයෙන් ප්‍රත්‍යක්ෂ වෙනවා. ජරා මරණ කියන්නේ මොකද්ද? ජරා මරණය ජාතියෙන් ප්‍රත්‍යයෙන් හටගන්නවා කියන එක, ජාති නිරෝධයෙන් ජරා මරණ නිරුද්ධනවා කියන කාරණාව මෙන්න මේ මාර්ගය තමයි. වැඩපිළිවෙල මේ ජරා මරණ නිරුද්ධ කරන්නේ. එතකොට හොවේ අංග 8ක් එතන තේරුම් ගන්නවා. එහෙනම් මෙන්න මේ විදිහට ඒ හැම එකක් තුළදීම ඔහු නුවණ යොමු කරලා බැලුවොත් ඔහුට මේ අංග ටික තේරුම් ගන්න පුළුවන්. ආරෂ්ඨාංග මාර්ගයේ මේ සියලු අංගම හොට තේරුම් ගන්න පුළුවන්. එතකොට අපට භාවනාවක් හැටියට අපේ ජීවිතේට මූලිකව ජරා මරණ වශයෙන් යම ප්‍රකට වෙනවද මම ඔකට වඩාත් පැහැදිලිව කියන කාරණාව තමයි ওই දුක්ඛ දුක්ඛය නැත්නම් විපරණාම දුක්ඛය කියන එකක් අපට ප්‍රකට වුණාම මේක මුල් කරගෙන අපි මේ කාරණාව පිළිබඳ මේකේ සකස් වීම හොයන්න පටන් ගන්නකොට අපට එතනදී දාන්න පුළුවන් අපේ ලෝකේ අපට තේරුම් ගත්ත ඕනම කාරණාවක් අර පටිච්චසමුපාද අංග තුල. ඒක මුල් කරගෙන අපි එකින් එක එකින් එක විමසනවා. එහෙම එකින් එක එකින් එක විමසනකොට එතකොට ඔහුට අහු වෙනවා මේ දුක්ඛ දුක්ඛයත් විපරණාම දුක්ඛයත් කියන දෙක මේ සකස් වෙච්ච බව. අන්න සංස්කාර දුක්ඛය අහු වෙනවා. සකස් වෙන හැටි අහු වෙනවා. එතකොට මේක සකස් වෙන හැටි තේරුම් ගන්නට අපි මේ සඳහා වෙනම චින්තනයක් ඇසිරුවා. ඒකට යොමු වෙච්ච විතරකයක් කරා. ඒකට යොමු වෙච්ච සිහියක් තිබ්බා. ඒකට යොමු වෙච්ච වීරියක් තිබ්බා. ඒ සඳහාම යොමු වෙච්ච චිත්ත ඒකාග්‍රතාවයක් තිබ්බා. ඒ වගේම ඔහුට ඒ වෙලාවේ ආජීවය, කම්මන්ත්‍රේ, වාචා කියන සියල්ල පිරිසිදුයි. ඔහු වැරදි වැඩක් කරන්නේ නැහැ. ඒ ඔක්කොගෙම වෙන් වෙලා. එහෙනම් අංග 8 මොහොතට තිබ්බා. මෙන්න මේ විදිහට මේ සියල්ලක්ම හොට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා මේ මාර්ගයේ નિවර්දි වැඩෙනකොට. එහෙමනම් අපි භාවනාවක් වශයෙන් මෙන්න මේ යම් කාරණාවක් අපට ප්‍රකට වන්නේ මේ ප්‍රකට වෙන කාරණාව කුමක්ද කියලා අපි මුලින්ම තේරුම් අරගෙන අපේ අපට වැටහෙන දෙයක් ඕනම විදිහකට අපට වැටහෙන ඕනම කාරණාවක් ඉදින් යොමු කරලා මේක ඇති වුණ ආකාරය මේක සංස්කරණය වෙච්ච ආකාරය විමසන්නට ඕනේ එහෙම විමසනකොට අපට මේ නුවණ යම් කිසි දවසක ඇති වෙනවා. ඒක ප්‍රායෝගිකව පුරුදු කරන්නට අපට මේ හේතුඵල ධහම පිළිබඳ මේ ධහම් කාරණා යම් කිසි මට්ටමකට නිරවුල් වෙලා තියෙන්නට ඕනේ. ඒකට කියනවා ditthiya suppati vidda. ඒ දක්වා අපට දියුණු වෙලා තිබුණාට පස්සේ තමයි අපට ප්‍රායෝගිකව ඒ කාරණාව නියමාකාරයෙන්ම තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එතකොට මේ මාර්ගාංග සියල්ලක්ම අපට පැහැදිලි කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපට බොජ්ජංග ධර්ම, ඒ වගේම ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, ඉදිපාද, ඒ වගේම සම්මප්පදාන, සතිපට්ඨාන මේ හැම කාරණාවක් මේ තුළ ප්‍රකට වෙන බව, මේ තුළ ඇතිවන බව තේරුම් ගන්න පුළුවන්. දුක පිරිසින් දකිමින් යනකොට පංචපාදනස්කන්ධය අහු වෙනකොට සලායතනය අපට අහු වෙනකොට හේතුඵල දහම් පටිච්චසම්පදනය අහු වෙනකොට ධාතු වල ක්‍රියාකාරීත්වය අහු වෙනකොට අපි තුල ගොඩනැගෙන ඒ සඳහා ගොඩනැගෙන කාරණා තමයි බෝධිපාක්ෂික ධර්ම. ඒ බෝධිපාක්ෂික ධර්ම එතකොට අවබෝධය කරා යොමු වෙච්ච අංග, නිවීම කරා යොමු වෙච්ච අංග ඒ සියල්ලක්ම ගොඩනැගෙනවා. අරක වැටෙහෙන්න වැටෙහෙන්න ඔහු තුල ප්‍රීති ප්‍රමුදිතභාවයත් එක්ක මේ සියලු කාරණා ප්‍රකට කරගන්න පුළුවන්. ඒ සියලු කාරණා වටහා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක අපි ටික ටික ක්‍රමානුකූලව අපි යම් විදියකට භාවනාවක් පුරුදු කරන්න මහසි ගන්නවද ඒ මහසි ගන්න භාවනාවේදී මේ විදියට හේතුඵල වශයෙන් අපි ඒක විමසන්න පටන් ගත්තොත් අපේ නුවණ ක්‍රමානුකූලව වැඩෙනකොට අපට මේ බෝධිපාක්ෂික ධර්ම අපි තුල ක්‍රමානුකූල වෙන ආකාරයට ලැබෙනවා. ත්‍රිවංශ සරණයි බොහොම පිං ස්වාමීන් වහන්සේක තියෙනවා. පෙරවන් සන්න. අවසරයි ස්වාමීන් වහන්සේ තව පොඩි දෙයක් පෙරවන් සරණයි. ස්වාමීන් වහන්සේ අපි මේ ධම්මේ ඥානෙ මේ විදිහට අරගෙන අන්වයේ ඥානය තැනට එනකොට ස්වාමීන් වහන්සේ ඒ භාවනාවේදී දැන් අපි හිතනවා අතීත භවයක අපි ඉපදුනා නම් අපිට ජරා මරණ මේ විදිහට මේකමයි සමුදය මේ ඒ විදිහටද ස්වාමීන් වහන්සේ ඒක ගැන සිහිපත් කරන්න කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ බොහොම පිං. සර්වන් සරණයි. එතනදී අපිට එහෙමත් හිතන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි මෙතන පැහැදිලි කරන්නේ. වර්තමානයේ තුල දැන් අපි එතන එතන පැහැදිලි කරනකොට ඒ විදිහට අපි හිතනකොට අපට අර පුජ්‍යලයාගේ ස්වභාවයක් එක්ක ඉස්මතු වෙන්නත් පුළුවන්. නමුත් අපි හරියට හේතුඵල ධමත් එක්ක බලනකොට දැන් අපි තුමාර සබ්බාසූත්‍ර පැහැදිලි කරනවා සැකය දුරු වෙන ආකාරය පිළිබඳව විස්තර කරනකොට අතීතේ මම හිටියද නැද්ද අනාගතේ ඉන්නවද නැද්ද කියන සැකය දුරු වෙනවා. ඒක අතීතයේ මම හිටියා කියලා ගත්තෙත් මෙවැනි හේතුඵල ධමයක්මයි තිබුණේ. මම හිටියා නෙමෙයි මේකක්මයි තිබ්බේ කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන පැහැදිලි කරන්නේ අතීතයේ ශ්‍රමණක් බ්‍රාහ්මණවරු අවබෝධ කරගත්තේ මේ වගේමයි. ඒ පළවෙනි සූත්‍රය තුල දෙවෙනි එකේදී පැහැදිලි කරන කාරණාද අපිට කල්පනා කරන්න බලවන් අතීතයේ පිළිබඳ ඥානයත් එක්කම ගන්නකොට අර ශ්‍රමණක් බ්‍රාහ්මණවරු කතාව කියන්නේ නැති නිසා අතීතයේ තිබුණේ ජාතිපච්ච ජරා මරණම්මයි. අතීතයේ ජාතන්තිම ජරාම නැති වුණා. මේ ධම්මේ ඥාන තේරුම් ගැනීමත් එක්ක තමයි ඒ කාරණා ඇතිවන්නේ. එතකොට එහෙනම් දැන් අතීතයේ තිබිච්ච දේ නැති වුණා කියන කාරණාවට අපි යනවා අපි අර සාමාන්‍ය කල්පනාවක ගියොත් එහෙම. ධම්මේ ඥාන ඇති වෙන්නේ නැතුව අතීතයේ තියෙන නිරුද්ධ වෙලා ගියා. අනාගතයේදී නිරුද්ධ වෙලා යනවා. එතකොට යනවා අර තිබුණ දෙයක් නැති වුණා කියන න්‍යායයට. ධම්මේ ඥාන ඇති වුණාට පස්සේ අන්න ඒ තුලින් තේරුම් ගත්තොත් ඒක මුල් කරගෙන අන්න එතකොට තේරුම් ගන්න පුළුවන් අතීතයේ තිබුණේ මෙවැනිම හේතුඵල ධමයක් කියන එක. අතීතයේ ජාති නැතිනම් ජරා මරණ නැති වෙනවා කියන එක. හැබැයි නුවණක් හැටියට ඒක ඒ තැනදී සිදුවෙච්ච දෙයක් නෙමෙයි අපට. දැන් ධම්මේ ඥානෙට සිදුවෙන දෙයක්. අතීතේ නුවණක් හැටියට සිදුවෙච්ච දෙයක් නෙමෙයි. ඒක නිසා අතීතේ අපි ගොඩක් වෙලාවට වර්තමානයේ තේරුම් ගන්න නැතුව අතීතය ගැන හිතන්න ගියොත් එහෙම අපට සියුම් අර නැති වෙනවා කියන කාරණාවට යනවා. ඒ නිසා හැම මොහොතකම අර වර්තමානයේ කල්පනා කරලා බලලා ඊට අනුව ගැලපීමක් තමයි අතීතයට කරන්න තියෙන්නේ. ඒක අර ශ්‍රමණක් බ්‍රාහ්මණවරු අවබෝධ කරා කියන එක. කියන්නේ යම් කිසි කෙනෙක් අවබෝධ කරා නම් අවබෝධ කරේ මේක. එයා එතකොට අතීතයේ ජාති නිසා ජරා මරණ කියලා දැක්කා. ජාති නැතිවීම ජනම නැති වුණා කියලා මනා ප්‍රඥාවෙන් දැක්කා. ඉතින් ඒ නිසා අපි අර විදියට තේරුම් ගන්න හොඳයි. හැබැයි වර්තමානයේ කාරණාව තේරුම් ගත්තට පස්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සයන්ස බොහොම පිං. තෙරුවන් සරණයි ගෞරවනීය සම්මානස. සම්මානස එක්තරා තැනක ඇත්තටම මේ ජාතිය විස්තර කරන තැන තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා හම් වෙලා තියෙනවා ජාතිය කියන එක මේ ස්කන්ධානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ කියලා. එතන සාමනස කෙනෙක් ඉපදුනා කියන එක සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම ඔබ වහන්සේ අපිට තේරුම් කරලා දුන්නා මේ භව නිරෝධයෙන් ජාතිය නිරෝධ වෙනවා කියන එක. ඒ ඒ කොටස් ටික සාහනංශ එකට එකතු කරලා පැහැදිලි කර ගන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙනවා. මොකද ඒ භව නිරෝධයෙන් ජාති නිරෝධ වෙනවා කියන්නේ දැන් වාසි පටිච්ච සමුප්පාදයට පටිච්ච සමුප්පන්න බවට සම්බන්ධ කරලා තේරුම් කරපු නිසා මේ වර්තමානයේ සිහිය පැවැත්වීමෙන්ම මේ දේ තේරුම් ගන්න පුළුවන් කියන එක වගේ අදහසක් තමයි වැටෙන්නේ සල්නල්ස පොඩ්ඩක් තව ඒ ටික පැහැදිලි කරලා දෙන්න සිරුවන් සර්ණයි. සිරුවන් සර්ණයි. දැන් ඇත්තටම මේක හොඳයි ප්‍රශ්නේ මහා අපේකත් මට තව කාරණාවක් ඒ සම්බන්ධයෙන් කියන්න වෙනවා. දැන් අපිට අපි දැන් ගොඩක් කාලවට අපි අර ජාතිය සමහරලාවට කෙනෙක් අතීතයේ ඉපදුන අනාගතයේ මැරෙනවා කියලා ගන්නවා. තව සමහර කෙනෙක් දැන් උපදිනවා දැන් මැරෙනවා කියලා ගන්නවා මේ හැම එකම තියෙන්නේ එකක් දීර්ඝව අනෙක කෙටිව. එතකොට අතීතයේ ඉපදෙලා අනාගතයේ මැරෙනවා. එතකොට අතීතයේ දැන් අපිට දැන් ඉපදිච්ච කාරණා අතීතයේ ඉපදිච්ච කාරණාව අපේ මරණයෙන් ඉපදීම කියන එක නැති වෙලා යනවා. එතකොට එහෙනම් ඉපදීම කියන එක නැති වෙන්නට ඕනේ මරණය නෙමෙයි. ඉපදීම නැති වෙනකොට භවයෙන්. එහෙනම් අපි ඒක කියන කාරණාව ගන්න එක වැරදි. දැන් ජාතිය කියන කාරණාව නිරුද්ධ විය යුත්තේ මරණය නෙමෙයි. ජාතිය නිරුද්ධ විය යුත්තේ භවය නිරුද්ධ වීම. ඒ වගේම තමයි මේ මොහොතේ ඉපදිනවා මරනවා කියලා ගත්තත් එතකොට එහෙනම් මේ මොහොතේ මරණයෙන් තමයි ජාති නිරුද්ධ වෙලා යන්නේ. එහෙනම් ජාතියට හේතුව යහු වෙනට ඕන නැත්තේ. හේතුව අහු වුණ තැනදී හේතුව නිරෝධයෙන් ජාති නිරුද්ධ බව තේරුම් ගන්නට ඕනේ. එහෙම නැත්නම් අපි ගොඩක් වෙලාවට අර කල්පනාවක් ඔස්සේ අපට අහු වෙන්නෙම අර මං කියව විදිහට මරණයෙන් ජාති විරුද්ධ වෙන ආකාරය ඒක පුජ්‍යලයේක එක. හේතුඵල ධමයක් කියන කාරණාව නෙමෙයි. එතකොට අපට භවය නිසා ජාතිය කියනකොට භවය නිසා ජාතිය කියනකොට ජාතිය කියන්නේ ස්කන්ධයන්ගේ හට ගැනීම, ආයතනයන්ගේ හට ගැනීම. දැන් අපි ඇහෙන් රූපයක් දකිනකොට අපට දකින තැනම මේ අපට ගෝචරලා තියෙන තියෙන මේ තියෙනවා කියලා. අපට අහෝනේ නැහැ මේක ගොඩනැගෙන භවය නිසා කියලා. භවය කියන්නේ කාම ධාතුවේ දැන් භාග්‍යතුන් වහන්සේ භවය විතර කරන සඳහන් පැහැදිලි කරනවා කාම ධාතු වේපක්ඛංචේ ආනන්ද කාම ධාතුවේ විඳින්න කාම ධාතුවේ විඳීමට යම් කර්මයක් නැතිනම් කියන ධාතුව තුළ විඥානේ පැලවෙනවා දහනවා. පැලවෙන්නේ නැහැ කියනවා. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා කර්මයකිතයි විඥානයේ බීජයයි තණ්හාවෙන් තෙත්වී පැලවෙනවා කියනවා. එතකොට ජාතියට අවශ්‍ය පරිසරය තමයි. ජාතිය ස්කන්ධයන්ගේ පහළවන්නට ස්කන්ධ හටගන්නට පංචපාදනස්කන්ධේ පැලවෙන්නට අවශ්‍ය හේතුව වෙන්නේ භවය. දැන් අපි උදාහරණයකට කිව්වොත් ඔන්න යම් කිසි කෙනෙක් කාම ලෝකේ ජීවත් වෙනකොට කාම ලෝකේ ජීවත් වෙනකොට කාමයන් එක්ක තමයි යාගේ ජීවිත පැවැත්ම තියෙන්නේ. කාමයන් එක්ක ජීවිත පැවැත්ම තියෙනකොට යාගේ තියෙන කාම ධාතු ස්වභාවය. ඒ නිසා ඇහෙන් රූපයක් දකිනකොට ඒ දකින රූපය කාමයන්ට අදාළව ඔහුගේ පැවැත්ම සිදු වෙනවා. යම් කිසි කෙනෙක් මනුස්ස ලෝකෙ ඉද්දිම පළවෙනි ධ්‍යානෙ වඩනවා නම් එතකොට ඔහු පළවෙනි ධ්‍යානෙ වඩනකොට ඒ පළවෙනි ධ්‍යානය කියන්නේ අරූප භවයක්. කාමෙන් එක්ක නෙමෙයි. එතකොට නම් පළවෙනි ධ්‍යානයේ පැවැත්මක් ඔහුට සිදුවන්නේ ඒ අරූප ධාතුව තුළ ස්වභාවයක් තියෙන නිසා. දැන් උපාදානය කියනකොට අත්වාද උපාදානය දැන් අපි කාම කියන එකත් දික්ටි කොමත් තියෙනවා මාර්ගයට අප නැති කෙනාට කාමයන් උපාදාන කර ගැනීමක් තිබුණොත් තමයි කාම උපාදානියත් එක්ක තමයි කාම භවයක් පැවැත්මක් තියෙන්නේ. එතකොට කාම උපාදානයට වඩා ප්‍රබලයි අත්වාද උපාදානය. අත්වාද උපාදානියත් එක්ක මම කියලා ගැනීමත් එක්ක අපිට මේ ඇහැ තියෙනවා රූපේ තියෙනවා කියලා යොමුීමක් තියෙනවා. ඇහැ තියෙනවා රූපේ තියෙනවා. කන තියෙනවා ශබ්දය තියෙනවා. පැවැත්මට අපට ගොඩනැගලා ඉවරේ මම කියන එක. එතකොට එහෙනම් ඒ උපාදාන නිසා මම කියලා ගැනීම නිසා අපට කාමයට හෝ නැත්තම් රූප භවයකට හෝ අරූප භවයකට පරිසරය සකස් වෙලා. අපි කාම සංකල්පනාවක් කරනවා නම් අන කාම භවයි. එහෙම නැතුව අපි එතනදී අපි කරන්නේ රූපී ධානයට නැත්නම් රූප ධාතුර අදා කල්පනාවක් නම් ඊට අදාළව පැවැත්මට හේතුවක් නම් තියෙන්නේ අනරූපභවයක් තියෙන්නේ. එහෙනම් එතන ස්කන්ධ පහළ වීම ආයතනයේ ක්‍රියාකාරීත්වය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන හට ගැනීම තියෙන්නේ ඒ රූප ධාතුර අදාළව. ඒ වගේම අරූප ස්වභාවයක් නම් තියෙන්නේ ඊට අදාළව ඒ හට ගැනීම තියෙන්නේ. එහෙමනම් මෙන්න මේ ජාතිය හට ගන්න දැන් අපිට ජාතිය කියනකොට අර මෙතනින් මැරලා ගිහිල්ලා උපදින එක අර පුජ්‍යල ස්වභාවයක් අපිට ගොඩක් කරට ඉස්මතු වෙන්නේ. ඒ පුජ්‍යල ස්වභාවයක් ඉස්මතු වෙන නිසා අපිට අර පටිච්චසමුපාදය තේරුම් ගන්න සමහර වෙලාවට මේ කඩන්න වෙනවා මේ පටිච්චසමුපාදය. දැන් අපි පොඩ්ඩක් හිතලා බලන්න මේ විදිහට. දැන් ඔන්න අපි දැන් මේ ධර්ම සාකච්ඡාට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට පස්සේ අපි වෙන වැඩක් කරනවා. ඒතර වෙන වැඩක් කරනකොට මේක හා සම්බන්ධ වෙච්ච කිසි දෙයක් නෙමෙයි තියෙන්නේ වෙන ස්වභාවයක් තියෙන්නේ. ඒතර වෙන හේතු ටිකක් නිසා තමයි ඒතර සකස් වෙලා තියෙන්නේ. හැබැයි ඒ ඵලය අදාළ හේතු නැතිවීම නැති වෙලා ගියාට හේතු නැතිවීමෙන් ඵලය නැති වෙන බව හටගත්ත නුවණ නැති නිසා අවිද්‍යාව දුර වෙලා නැහැ. ඒක නිසා ඔහුගේ කිසි වෙලාවක මේ හටගන්න ස්වභාවය දුරු වෙන්නේ නැහැ. අපට අහපව අතීත ජීවිතයක් අනාගත ජීවිතයක් ගැන හිතන්න දෙයක් නැහැ. එහෙනම් මේ වර්තමානයේ තුලම අපට යම් දෙයක් හට ගන්නකොට ඒ දේ හට ගන්න හේතුව මොකද්ද කියලා අපි හෙව්වොත් අන්න එතනදී අපට මෙන්න මේ භවය කියන කාරණාව අපට ප්‍රකට කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපට ඇහෙන් රූප දකිමින් ඉඳලා පස්සේ කනෙන් ශබ්දයක් අහනකොට ඇහෙන් රූප දකිමින් ඉඳලා කනෙන් ශබ්ද අහන ස්වභාවයට යමු වෙනකොට අර එතන තිබ්බ જાතිය නැති වෙලා ගියේ භවය නැතිවීමෙන් නෙමෙයි. භවය නැතිවීමෙන් ගියා නම් අහපව එහාට හට ගැනීමක් වෙන්න බෑ. ඔහුගේ නුවණ තිබුණේ නැහැ භවයෙන් මේක හටගත්තේ කියලා. අවිද්‍යාව දුරවන්නේ මේ නුවණ හට ගැනීමත් එක්ක. ඊට අදාළ භවයේ තිබුණේ නැහැ. ඒ වෙන භවයක් එයාට ඇති වෙනවා අයි අවිද්‍යාව තියෙන නිසා. එහෙනම් අර ජාතිය කියන කාරණා නිරුද්ධ වෙලා යන්නේ නැහැ. ආය වෙනම හටගත්තා. යමක් අපි රූපයක් දකිනකොටම ඒ දකින රූපය ඔස්සේ එතන නැති වෙනවා කියන කාරණාව වෙන්නට කලින් අපිට මේ ඒ රූපේ දැකීම මුල් කරගෙන අපේ ජාතිය ගොඩනගෙන්නට හේතුව භවයේ බව තේරුම් ගන්න පුළුවන් නම් අන්න එතනදි තමයි හරියටම සම්මාදිට්ඨිය ඇතිවන්නේ. මේක ගොඩක් සියුම් කාරණාවක්. මොකද අපිට ගොඩක් වෙලාවට තේරෙන්නේ අර ඒ ස්වභාවය නැතිවීමත් එක්ක තමයි මේක නැත්නම් අනිත්‍ය ස්වභාවය නැත්නම් මේක මේ නිරෝධය දකින්න තියෙන්නේ කියලා. නමුත් සැබෑවට නිරෝධය දකින්නට නම් අපට හොයන්නට වෙනවා හේතුව. හේතුව දුරු වීමෙන් මිසක් ඒක වෙනස් වීමෙන් තියෙන දේ වෙනස් වීමෙන් නෙවෙයි ඒ කාරණා දුද්දවන්නේ. ඉතින් ඒ නිසා මේක ගැන තව ටිකක් හොඳට කල්පනා කරන්න වර්තමානයේ තුල ප්‍රායෝගිකව මේ කාරණාව තේරුම් ගන්නට මම අර කියපු කාරණා ගැන ටිකක් හිතන්න මොකද්ද අර දැන් ජාතිය නැති වෙන්නේ ජරා මරණයෙන් නෙවෙයි ජාතිය නැති වෙන්නේ අරමුණ වෙනස් වීමෙන් නෙවෙයි. ජාතිය නැති වෙන්නට ඕන නැත්තේ භවය නැතිවීමෙන්. එහෙනම් භවයෙන් ජාතිය හට ගන්නවා කියලා ප්‍රකට වෙන්නට ඕනේ. ඊළඟට මේ හතර තැනේ නුවණ විද්‍යාව. අවිද්‍යාවෙනුයි මේ සියල්ලක් මට ගන්න විද්‍යාව ඇති වෙනකොට විද්‍යාව ඇතිවීමෙනුයි මේක දුරවන්නේ කියන කාරණාව හු වෙන්නට ඕනේ. අන්න එතකොට තමයි සමාධිත්‍ය ඇති වෙන්නේ. ඉතින් මේක අපි වර්තමානයේ තුර ටික ටික තේරුම් ගන්න උත්සාහ කරන්නට ඕනේ. මේ කියපු කාරණාව ටිකක් වැටහුණාද දන්නේ. තා පොඩ්ඩක් ඒ ගැන කල්පනා කරලා බලන්න. තේරුණු පැත්තක් තියෙනවා නම් ආය අහන්න දරුවන් සරණ. දරුවන් සරණයි සන්නස. ඒ කොටස තේරෙන සන්නස දැන් මෙතන භව නිරෝධය සිදු වෙන්න ඕනනේ සන්නස જાතිය නැති වෙන්න. එතකොට භව නිරෝධය කියන එක සන්නස අපි තේරුම් ගන්න ඕන නේද කාම භවය රූප භවය අරූප භවය ආදී වශයෙන් මේක භාවනාවක ප්‍රත්‍යක්ෂයෙන්ම වැටහෙන දෙයක් කියලා තමයි හිතන්නේ සාරණංශ මොකද අපිට මේ කාම භවයේ මේ අසකරණාසය දිව ශරීරයේ මේව පාවිච්චි කරන ගමන් මේදී තේරුම් ගන්න අපහසුයි කියලා හිතෙනවා සයනසේ ක්‍රමක්‍රමයෙන් නිරෝධ වීම සිදු වෙනකොට වහන්සේ මුලදී පැහැදිලි කරා ඒ භව නිරෝධය කියන එක වෙන්නේ උපාදාන නිරෝධයෙන් කියලා. එතකොට එතනේ උපාදාන නිරෝධයෙන් කියන්නේ සාමනස භවයට තියෙන එහෙම නැත්නම් පැවැත්මට තියෙන බැඳීම කියලා තමයි තේරෙන්නේ. ඒක තව පොඩ්ඩක් තේරුම් කරලා දුන්නොත් හොඳයි සාන්නස තේරුවන් සරණ. තේරුවන් සරණයි. පැවැත්මට තියෙන බැඳීම. ඒ කියන්නේ දැන් අපි හිතමු බැඳීම් හතරක් තියෙනවානේ. අත්වාද, සීලබ්බත, දික්ටි, කාම. එතකොට මුද ප්‍රබලම මූලිකම බැඳීම තමයි අත්වාදය කියන එක. අත්වාදය කියලා කියන්නේ මම කියලා ගැනීම. මම කියන හැඟීම තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. මම කියලා ගත්තට පස්සේ තමයි පැවැත්මක් තියෙන බව ගන්නෙ. පවතිනට යමක් තියෙන බව එන්නේ මම කියලා ගැනීමත් එක්ක. දැන් තණ්හාව විස්තර කරනකොට කාම තණ්හා, භව තණ්හා, ඉභව තණ්හා කියනකොට භව තණ්හා, ඉභව තණ්හාව. දැන් භව තණ්හා පැවැත්මට තියෙන ආසාව. ඉතින් භව තණ්හාව කියනකොට ඒක අදාළ පුජ්‍යල වෙන්නේ පුජ්‍යලේ ගොඩනැගීමත් එක්ක. දැන් පටිච්චසමුපාදේ තණ්හාව විස්තර කරන තැනදී කොතනකවත් කාම්බයි බවතන විස්තර කරන්නේ එතන විස්තර කරන්නේ රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා මේ තණ්හාට විස්තර කරන්නේ. දැන් ඒතර කාම තණ්හාවක් වෙන්නේ පුජ්‍යලයකට. අපි උපාදානය කියන කාරණාවෙදී උපාදානයේ මූලිකවම කාරණාව ප්‍රධානම කාරණාව තමයි අත්වාද උපාදානය. එතකොට අත්වාද උපාදානය කියලා කියන්නේ මම ඉන්නවා බාහිර තියෙනවා කියලා ගන්න එක. ඒ කියන්නේ මම කියලා පැවැත්මක් තියෙන බව ගැනීම තමයි අත්වාද උපාදානය කියලා කියන්නේ. මේ අත්වාද උපාදානයත් එක්ක අපට ඒක කාමයන් ඔස්සේ පවත්වන්නත් පුළුවන්. නැත්නම් අපට කාමයේ නැතුව රූපය ඔස්සේ පවත්වන්නත් පුළුවන්. නැත්නම් අරූපය ඔස්සේ පවත්වන්න පුළුවන්. ওই දෙකෙන් ඕන එකක් ඔස්සේ පවත්වන්න පුළුවන් ඔය තුනෙන් ඕන එකක් ඔස්සේ. දැන් මෙතන විස්තර කරනකොට පටිච්චසමුප්පාදය තුළ තණ්හා විස්තර කරන තැනදී කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නෙමෙයි විස්තර කරන්නේ. පටිච්චසමුප්පාද විස්තර කරන තැනදී තණ්හාව විස්තර කරන්නේ හය ආකාරයට රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, පොට්ටබ්බ තණ්හා ධම්ම තණ්හා. කාම තණ්හාවක් වෙන්නේ ඒ පුජ්‍යලයාගේ සංකල්පනාව අනුව. පුජ්‍යලයා කරන සංකල්පනාව අනුව තමයි කාම තණ්හාවක් වෙන්නේ. භව තණ්හාවක් වෙන්නේ ඒකට දැන් මම ගොඩනගුණාට පස්සේ මේක පවත්වන්න තියෙන කැමැත්ත අනුව. විභව තණ්හාවක් වෙන්නේ තමන් ඒක පවත්වන්න තියෙන අකමැත්තත් එක්ක. නමුත් ඒ කොයි විදිහකට තණ්හාවක් ඇති වුණත් කාම තණ්හාවක් හෝ භව තණ්හාවක් හෝ විභව තණ්හාවක් හෝ කොයි විදිහකට තණ්හාවක් ඇති වුණත් ඒ සියලුම තණ්හාවල භව තණ්හාව තියෙනවා. එතකොට දැන් පටිච්චසමුප්පාද කතා කරන තැනදී හේතුඵල ධහමක් විතරයි කතා කරන්නේ. හේතුඵල ධහම කියලා කියනකොට ඒකට මම කියන කාරණාව අදාළ නැහැ. දැන් මහා නිදාන සූත්‍රයේ තුලදී ওই තණ්හාව දෙආකාරයෙන් පැහැදිලි කරනවා. එකක් තමයි අපි දැන් සාමාන්‍යයෙන් කතා කරන පටිච්චසමුප්පාදයත් එක්ක මේ රූප තණ්හා, සද්ද ගන්ධ, පොට්ටබ්බ ධම්ම තණ්හා කියන එක. අනිත් එක තමයි කාම භව විභව තණ්හා එක්ක අර කලහ විවාද විග්‍රහ හට ගන්න ආකාරය. ඒතර කලහ විවාද විග්‍රහ හටගන්නේ මම කියලා ගත්ත තැනදී. අන්න ඒ නිසා තමයි එතන කාමභව තණ්හා ඉස්මතු කරන්නේ. දැන් අංගුත්තර චිත්තායන සූත්‍රය පැහැදිලි කරනවා පටිච්චසමුපාදය තමයි දුක්ඛ සමුදය. දැන් අපි කවුරුත් දන්න එකක් තමයි දුක්ඛ සමුදය කාම්භව විභෝතන්න. යායන් තණ්හා පෝර්ණ භවයක නන්දිරාග සහගත කත සත්‍රාපි නන්දිනී තේටි දැන් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන එක. නමුත් චිත්තායන සූත්‍රය පැහැදිලි කරනවා පටිච්චසමුපාදංග 12ම. මොකද එතනදී අර මේ පටිච්චසමුප්පාදය තමයි දුකට හේතු වන්නේ. කාම්බයි භව තණ්හා කියලා කියනකොට අර පුජ්‍යලයා අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන සකස් වෙන පටිච්චසමුප්පාද නොදැකීම නිසා ඒ ඒට සතුටින් පිළිගැනීමක් තියෙනවා. එතකොට තමයි ඒක කාම තණ්හාවක් හෝ භව තණ්හාවක් හෝ ඉබතන බවටපත් වෙන්නේ. ඉතින් ඒ නිසා අර පැවැත්ම පැවැත්මට බැඳිලා ගිහිල්ලා භවය හට ගන්නවා කියන කාරණාව නෙමෙයි නිවැරදි වෙන්නට ඕනත්තේ මම කියන කාරණාවට බැඳිලා ගියපු නිසා මම කියන කාරණාවට බැඳිලා ගියපු නිසයි භවයට හේතුව. එතකොට මේ භවයත් එක තමයි පැවැත්මක් තියෙන්නේ. මම කියන කාරණාව හටගත්ත නිසයි භවයක් තියෙන්නේ. ඒකත් එක්කයි පැවැත්මක් තියෙන්නේ. අර මම කියන කාරණාව මූලිකව අහුුනේ නැතිනම් අපට පුළුවන් අපේ තුල යම්කිසි පැවැත්මක් දුරු කරන්න. අර මූලිකව හටගන්න මම කියන හැඟීම අපට අහුවෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මූලිකව මූලිකවම තියෙන මම කියන කාරණාව අපිට මෙන්න මේ උපාදානයත් එක්ක දැන් එතන බුදුරණවහන්සේ ගොඩක් තැන්වල පැහැදිලි කරන්නේ මේ සතුටින් පිළිගන්න එපා. තණ්හාවතනින් පටන් ගන්න. සතුටින් පිළිගන්න නැති වුණාට පස්සේ තණ්හාව දුරු වීමෙන් උපාදාන භව ජාත්‍යරම නිරුද්ධ වෙනවා කියලා. දැන් සතුටින් පිළිගන්නේ නැත්තේ සත්‍ය දකිනකොට. සත්‍ය දකිනකොට සතුටින් පිළිගන්නේ නැති නිසා උපාදානයක් වෙන්න ඉඩ නැහැ. මොකද එතකොට මම කියලා ගැනීමක් ඇති වෙන්නේ ඇයි සත්‍ය දැක්කින්නේ හේතුඵලයක් වශයෙන්. මම කියලා ගැනීමක් නෙවෙයි. එහෙනම් උපාදානයට ඉඩ නැහැ. උපාදාන නැතිනම් අන්න පැවැත්මක් නැහැ. මම කියලා ගත්ත තැනදී තමයි අපට කාම ධාතුවට හෝ රූප ධාතුවට හෝ අරූප ධාතුවට පැවැත්මක් තියෙන්නේ. ඒකත් එක්ක තමයි මේ ස්කන්ධයන්ගේ සකස් වීම තිබිලා මේ ලෝකේ දුක සියල්ලක්ම උරුමේ. අපට මූලිකවම කාමය කියන කාරණාව දුරු කරන ස්වභාවය එක නැතුව මේ භවය භවය නිසා ජාතිය හටගන්න බව නැත්තම් උපාදාන නිසා භවය හටගන්න බව නුවණක් තමයි ඇති විය යුත්තේ. ඒ නුවණ මුල් කරගෙන ඒ නුවණ තුළ පිහිටලා මේ ස්වභාවය දකිනකොට ඇතිවන කාරණා විද්‍යාව. එයාගේ විද්‍යාව ඒ කාරණා පිළිබඳව ඇති වෙනවා. අන්න එතකොට ප්‍රඥාව මෝරනවා. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියන ප්‍රඥාව. එතකොට මේ ප්‍රඥාව මෝරනවා. ඒ ප්‍රඥාව තුලදී ඒ දේ සකස් වෙන ස්වභාවය දුර වෙලා යනවා. ඒ දේ සකස් වෙන්නේ නැති වුණාට පස්සේ අන්න එයාට මේ මාර්ගයේ ක්‍රමානුකූලව වැඩිලා සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කුත ඥාන බවට පත් වෙනකොට තමයි භවය නිරුද්ධ වෙලා යන්නේ. එතකන් භවය නිරුද්ධ වෙනවනේ මේ වෙන්නේ. භවය නිසා ජාතිය ඇත කියන කාරණාව ඇති වෙන්නේ. යම්කිසි මොහොතක භවය නිරුද්ධ වුණා නම් අන්න එතනදී සම්පූර්ණ ආර්ය සත්‍ය හතර ගැනම ඥාන තුනම හට අරගෙන 12 ආකාර ඥානෙම හට අරගෙන නිවීම සාක්ෂාත් වෙනවා. ඉතින් ඒක නිසා මේක ගැන ටිකක් තව ගොඩාක් හොඳින් අධ්‍යයනය කරන්නට ඕනේ. ඒ ගැන ගොඩාක් හොඳින් කල්පනා කරන්නට ඕනේ. එහෙම නොවුනොත් අපිට පුංචි හෝ දෙයක් එක අපි යම් මුලාවීමකට නැත්නම් යම් විදියකට යම් ප්‍රත්‍යක්ෂයක් කෙනකොට ඒ ප්‍රත්‍යක්ෂයේ තුලදී අපට කෙලෙස් අහුවෙන්නේ නැති වුනහම අපි සමහරවිට හිතනවා අපේ ජීවිතය තුළ අපට යම් අවබෝධයක් ඇති වෙච්ච බව. අපි හැම මොහොතකම මේ ඇති වෙච්ච අවබෝධයක් ඇති වුණා කියන හැඟීමවත් අපට දකින්න පුළුවන් නම් ප්‍රත්‍ය හටගන්න ස්වභාවය. කියන කාරණාව. දැන් මෙතන අර ද්විතීය ඥාන සංසුත්ති පැහැදිලි කරේ නුවණ. අන්න එතකොට ඔහු එහෙනම් කිසිවෙලාවක අල්ලගන්නේ නැහැ. අන්නේදී වැඩ පිළිලක් පුරුදු වෙනකොට අන්න එයාට පුළුවන්කමක් ලැබෙනවා මේ මාර්ගය නිරවුල් කර ගැනීමක් ඇති කර ගන්නට. ඉතින් මේ සම්බන්ධයෙන් තව ටිකක් කල්පනා කරලා බලන්න අපි අර මේ පැවැත්මට තියෙන පැවැත්ම කියන්නේ පැවැත්මට කියලා බැඳිලා යාම නිසා උපා මේ භවය කියන කාරණාව වඩා නිවැරදි වෙන්නේ. ඒක නෙමෙයි සැබෑවටම නිවැරදි වෙන්නේ. මම කියලා ගත්ත නිසා පැවැත්මක් තියෙනවා. මම කියලා කියන කාරණාවට බැඳීම නිසායි පැවැත්මක් තියෙන්නේ. එතකොට මේ පැවැත්ම තමයි කාම ධාතුවක හෝ රූප ධාතුවක හෝ අරූප ධාතුවක වෙන්නේ. ඒතර කාම ධාතුව, රූප ධාතුව, අරූප ධාතුවක පැවැත්මක් තියෙනවා නම් එතන ස්කන්ධයන්ගේ සකස් වීමක් තියෙනවා. දැන් මේ එකින් එක එකින් එක වෙන්වෙන් වශයෙන් අපි කතා කරාට සිදුවෙන ආකාරය සම්බන්ධයෙන් මේ හැම එකක්ම අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් තියෙන දෙයක් එකකින් පස්සේ එකක් වෙන කාරණාව නෙමෙයි. මේකේ අන්‍යෝන්‍ය ප්‍රතිසභාවය වටහා ගන්න පුළුවන් වෙන්නේ අර ප්‍රඥාව මෝරපු අවස්ථාවේදී. ඉතින් ඒ නිසා තව ටිකක් අපි හොඳට මේ ගැන කල්පනා කරන්නට ඕනේ. එතකොට අපිට මේක තේරුම් ගන්න පුළුවන් වෙයි. අර මං කියපු කාරණාව ගැන ටිකක් හිතන්න මේ පටිච්චසමුප්පාදයේ තුලදී බුදුරන් වහන්සේ පටිච්චසමුපාදයේදී වේදනාව තණ්හාව විතර කරන දැන රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම තණ්හාව විතරයි විතර කරන්නේ කාම භව විභව තණ්හාව විතර කරන්නේ මොකද කාම භව විභව තණ්හා කියන තැන ගත්ත තැනදීම අපට පුජ්‍යල ස්වභාවය ගිහිල්ලා තියෙන්නේ පුජ්‍යලයක් කියලා තියෙන්නේ ඉතින් අර පුජ්‍යලයේ ස්වභාවය දුරු කරන්න අපි යනකොට අපට කාමයේ කියන කාරණාව යම් පමණට දුරු කරන්න පුළුවන්. නමුත් රූප මේ මේ භව විභව සංහාව කියන කාරණාව දුරු කරන්න බැරි වෙනවා. ඒ දෙකම දුරවන්නේ සම්මාදිට ඇතිවීමත් එක්ක. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සානංස. තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේ මේ අර සෝතාපන්න ශ්‍රාවකයා ගැන කියද්දී මේ රතන සූත්‍රය කියන්නේ නතේ බවන් අට්ටමං ආදියන්ති කියලා එතන ಜಾති කියන මේ දේ කියන්නේ නැතුව භව කියන දේ මේ මේ යොදාලා තියෙන්නේ මේ භාග්‍යවතුන් වහන්සේ ඇයිද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ. ත්‍රිවන් සරණයි. තෙරුවන් සරණයි ඇතර බුදුරණවහන්සේ පැහැදිලි කරන කාරණා තුළදී අය බලන්න ඕනේ විවහාරයත් එක්ක. බුදුරණවහන්සේ සමහර තැන්වලදී විවහාර කරනවා මේ ඊළඟ ජීවිතයට ඊළඟ පැවැත්මක් කියන කාරණාව. ඒතර ඊළඟ පැවැත්මක් කියන කාරණාවත් ඊළඟ ලෝකයකට යනවා කියන කාරණාවත් භාග්‍යතුන් වහන්සේ අර භවයේ කියන අපි දන්නවා සාමාන්‍ය විවහාරෙදි කතා කරන එකක් තියෙනවා මේ භවයෙන් භවයට යනවා කියන කාරණාව. දැන් අර සාති භික්ෂුව දෘෂ්ටියත් භවයෙන් භවයට යනවා කියලා. එතකොට මේ භවය කියන කාරණාව සාමාන්‍ය පුද්ගල ස්වභාවික විවහාර වෙනවා ඊළඟ ජීවිතේ කරනවා කියන කාරණාවත් එක්ක. ජාතිය කියන කාරණාවත් එක්ක විස්තර කරනවා ඒකත් ඊළඟ ජීවිතේ කතාවත් එක්ක විවහාරයේ කතා කරනවා. එතන භවය කියන කාරණාවත් ජාතිය කියන කාරණාවත් මේ හැම එකම ඊළඟ ජීවිතේ කතා කරනවා. ඒක පුද්ගල ස්වභාවයත් එක්ක. අපිට ප්‍රකට වෙන කාරණා මූලිකව. එතකොට ඒකත් එක්ක තමයි බුදුරණවහන්සේ එතනදී පැහැදිලි කරන්නේ. ඒ නිසා හේතුඵල ධර්ම කතා කරනකොට පටිච්චසමුප්පාද කතා කරනකොට එතන මේ හේතුඵල ධර්මයක් හැටියට. පුජ්‍යල ස්වභාවයක් කතා කරනකොට ඒක ඊට අදාළව කතා කරන්න ඕනේ. ඒ පුජ්‍යල ස්වභාවයෙන් කතා කරන කාරණාව විමසලා තේරුම් ගන්නකොට පුජ්‍යල ස්වභාවය අයින් වෙලා හේතුඵල ධර්මයක් හැටියට තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් එතනදී පැහැදිලි කරන්නේ සාමාන්‍යයෙන් මේ විවහාරයක් හැටියට සසර යන කෙනා හැටියට දැන් ජාතිය කියලා විස්තර කරත් ඒත් සැරදී එහෙනම් මේ මොකද හේතුව එතනත් මේ හේතුඵල ධර්ම ගන්නකොට අර ඊළඟ ජීවිතයක් කියන කාරණාවට යනවා. ඒ භවය කියන කාරණාවත් මේ ජාති කියන කාරණාවත් විවහාරයෙන් කතා කරන එකක් තමයි එතන භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. පෙරවස් සරණයි. ගරු ස්වාමීන් වහන්සේ මේ පොඩි ප්‍රශ්නක් තියෙනවා ගිය මේ වාරයක ගිය මේ ධර්මදේශනාගේ ප්‍රශ්නේ මම අහන්නම් එක කයිතාකේ තියෙන දුක්ඛ දුක්ඛයි පරිණාම දුක්ඛයි ඒක ඇත්තටම අවිද්‍යාව ප්‍රත්‍ය කර එන අපි දකින දෙයක් නේද කියලා මම අහන්නේ. ඒ වගේම මොකද ඒතර පුදුල සම්බන්ධයක් තියෙන නිසා අනික මේ අර සංකාර සකස් සංකාරත්ව කියන එක ඇත්තටම විද්‍යාව පැත්තෙන් අපි දකිනකොට දකින දැකිය දැකිය යුත්ත නේද කියන එක පොඩ්ඩක් මට හරිද කියලා කියන්න ස්වාමීන් වහන්සේ සරණයි. ඒ තියෙන්නේ තෙරුවන් සරණයි. ඔව් ඒක හරි. විද්‍යාව පැත්තෙන් කියන්නේ රහතන් වහන්සේ කියන කාරණාව නෙමෙයි මාර්ගයේ තේරුම් ගැනීමත් එක්ක. අරක මාර්ගයේ තේරුම් ගන්න නැතිවීමත් එක්ක. විද්‍යාව කියනකොට අපි අශේෂ විරාග නිරෝධය ගැන කතා කරන්නේ නැතුව කතා කරන්න ඕනේ තන ශේක විද්‍යාව. ඒකත් එක්ක තමයි සංස්කාර දුක්ඛය වෙන්නේ. අනිත් එක තියෙන්නේ පුද්ගල සංකල්පයත් එක්ක අවිද්‍යාව පදනමත් එක්ක ශේක විද්‍යාවත් නැතිවීමත් එක්ක. රහතන් වහන්සේට අසේක එතකොට එතන එතන විවහාර කරන්න බෑ. සංස්කාරයක් කියන කතාව විවහාර කරන්නත් බෑ. මොකද සංස්කාරයක් වෙන්නේ අවිද්‍යාව පත්‍ය කරගෙන මේ අවිද්‍යාව පත්‍ය කරන හට ගන්න ආකාරය දැකීම සේක විද්‍යාවත් එක්ක තමයි සංස්කාර දුක්ඛය කියන කාරණාව ඇති වෙන්නේ. ඒක තමයි මම හිතන්නේ මහත්ය අහන්නත් ඒ කාරණාව නිවැරදි. සිරුවන් සර්. සිරුවන් සර් නයි ස්වාමීන් වහන්සේ. සිරුවන් සර් නයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ගිය සමානේ කතා කරපු එක සම්බන්ධයෙන්ම සමුදය වය දකින්න තැන පංච උපාදානස්කන්ධේ ඒකේ එක එක වචන වලින් සමහර තැන්වල පැහැදිලි කරලා තියෙනවා නිරුද්ධಂತಿ අත්ංගමං අබ්බත්තං එහෙම කියලා ඒ ඔක්කොම කියන්නේ කියන්නේ හටගත්තු දෙයක් විනාශ වෙන එක ගැන නේද? ඒ කියන්නේ නිරෝධෝ කියන්නේ හට නොගැනීමත් අනිත්වල තැන්වල කියන්නේ පංච උපාදානස්කන්ධය හටගත්තු එක විනාශය වෙන හැටි දකින්න එක නේද ස්වාමීන් වහන්ස? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. පටිච්චසමුප්පාදයේ හට ගැනීම යම් කිසි මොහොතක අහුණාද එතකොට ඔහුට ඒ හට ගැනීම අහුවෙච්ච තැනදී දැන් නුවණ අපිටම හේතුඵල ධර්මවලත් එක්ක යම් කෙනෙක් කල්පනා කරනකොට පටිසම්පාදේ සමුදය අහුණා නම් ඒ සමුදය අහුවෙන්නේ අවිද්‍යාවත් එක්ක කියන කාරණාව. එතකොට අවිද්‍යාව නැතිනම් ඒ කාරණාව නැහැ කියන කාරණාව නිරෝධ කියන කාරණාව දෙක තේරුම් ගන්නවා. කොහොමත් මේ සමුදය අහු වුණා නම් අර හටගත්තා කියන කාරණාව නිරුද්ධ වෙලා ගිහිල්ලා. ඇති වෙලා ගිහිල්ලා. ආයෙක හට ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් අපට සාමාන්‍යයෙන් ඇහෙන් රූපයක් දකිනකොට ඒ දැකපු රූපය වෙන පැත්තක් බලනකොට ඒක නැති වෙලා යනවා. ඇහෙන් රූපේ දකිනකොට ඒක බලන් ඉන්නකොටත් අපි හේතුඵල වශයෙන් නිවැරදිව මේක ප්‍රඥාවෙන් දැක්කනම් සමුදය හොයනකොට අර කාරණාවක් නැති වෙලා ගිහිල්ලා. ඒ කියන්නේ අපිට ලෝකයේ තුල හටගත්තා කියන කාරණා නැති වෙලා ගිහිල්ලා. මොකද හේතුව ඒක තියෙන විදිහක් නැහැ සමුදේ හේතුපු නිසා. එහෙනම් අපි සාමාන්‍යයෙන් සමුදේ හොයන්නේ නැතුව සමුදේ අහුවෙන්නේ නැතුව අපි තියෙන දේ නැතිනවා බැලුවා කියලා සැබෑවට මේ කාරණා අහුවෙන්නේ නැහැ. මුලින් මොකද මුලින් පැහැද ගන්න සමුදේනේ. එහෙනම් සමුදේ අහුවෙච්ච තැනදී ඒ Nirodhe කියන කාරණාවත් අස්තංගමිනවා කියන කාරණා කාරණාවත් ඊළඟට වය කියන කාරණාවත් මේ සියල්ලක්ම තේරුම් ගන්නවා සමුදය හුවෙච්ච තැනදී. එහෙනම් අර අරකට විවහාරයක් දෙන්න බැරි වෙනවා. තියනවා කියලා ගත්ත දෙයට විවහාරයක් දෙන්න බැරි වෙනවා නැති වෙනවා කියලා. අර අවිද්‍යාව නැත්නම් මේ සත්‍යම දැකීමෙන් මේක හට ගන්නවක් දැකීමත් එක්ක. ඉතින් ඒ නිසා අර කාරණාව අපිට කතා කරන්න බැරි වෙනවා අපි සාමාන්‍ය ස්වභාවයෙන් කතා කරනකොට අපි නිකන් නැතිවීමක් දකිනවා කියන කාරණාව අපි දකින්නේ සමුදේ අහුවෙන්නේ නැතුව. එහෙනම් සමුදේ අහුවෙච්ච තැනදී නැති වෙනවා කියන කාරණාව කියන එක ගැන හිතන්න දෙයක් නැහැ. මොකද එතකොට ආයෙ නැවත නැති වෙන්න නැති වෙනවා කියලා ගන්න දෙයක් නැහැ. සමුදේ නැතුව කතා කරන්න තියෙනවා නම් අන්න අපිට හිතන්න පුළුවන්. නමුත් සමුදයක් නැතුව කොතනවත් කතා කරන්නේ එහෙනම් මේ කතා කරන්න හැම තැනකදීම සමුදයක් හොයන්නට ඕනේ. එතකොට කොහොමත් හේතු නැතිවීම නැති වෙනවා කියන කාරණාවත් එයා ප්‍රකට කරගන්නවා. ඒ වගේම ඒ වෙලාවේ ඒ තිබුණා කියලා ගත්ත කාරණාව නැති බවත් එයාට අහුවෙනවා. හැබැයි එයා නැති වුණා කියලා අර සාස්වතයෙන් උච්ඡේදයට යන ස්වභාවයකට යන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ අර සමුදේ හොයනවා කියන කාරණාව සමුදේ මූලිකව තේරුම් ගන්නවා කියන කාරණාව ඒ හැම එකදීම තියෙනවා. ඒක ගැන පොඩ්ඩක් තවත් දිනකට කල්පනා කරන්න. එතකොට අපිට මේක ගැන තව ටිකක් හිතන්න පුළුවන් වෙයි. පැහැදිලි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මජ්ජේ සූත්‍රයේ අර විවරණ හයෙන් මුල් විවරණයේදී තියෙනවා ස්පර්ශය එකාන්තයක් ස්පර්ශ සමුදය එකාන්තයක් මැද ස්පර්ශ නිරෝධය ඊළඟට ඉදිරියට කියගෙන යනවා එතකොට මහුංකාරය තමයි තණ්හාව. ඒ භවයට මැස්ම දවන්නේ තණ්හාව කියලා. එතකොට ඒ එතන කියවෙනවා අර ස්පර්ශ නිරෝධය අපිට ඒක අහුවෙන්නේ නැහැ වගේ එකක්. ඒකම ඒ භවයට මැස්ම දවන්නේ. මට හිතුණා මේ අර දැන් අද කතා කරපු දේවල් එක්ක මේක කොහොමද හාමුදුරනේ ගලපන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම්. පිරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් එතකොට ඒක ලස්සනට ගැලපෙනවා ඇත්තටම දැන් භවය කියනකොට දැන් ඊළඟ ජීවිතයක් කියන කාරණාව නෙමෙයි. භවය කියනකොට එතන දැන් ස්පර්ශ යන්ත්‍රයක්, සමුදය යන්ත්‍රයක්, ඒ වගේම ආයත ආධ්‍යාත්මික ආයතනන්තයක්, බාහිර ආයතනන්තයක්, නාමයන්තයක්, රූපයන්තයක් මේකින් එක අන්ත වශයෙන් පැහැදිලි කරනවා. එතකොට එතන පැහැදිලි කරනවා එතනදී ඇස කියන එක අන්තයක් රූපය කියන එක අන්තයක්. එතන ගාථාවේදී ලස්සන කාරණාවක් කියන යෝ උභන්ති විජිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. එතකොට ඔහු අන්ත දෙක තේරුම් ගන්න නැතුව මැද තැවරලා ඉන්නේ. අන්ත දෙක තේරුම් ගත්තොත් එයා මැද තැවරෙන්නේ නැහැ. අන්ත දෙක තේරුම් නොගැනීම නිසා අන්න අන්ත දෙක තේරුම් නොගැනීම නිසා එතනදී මොකද වෙන්නේ? පැවැත්මක් ඇති වෙනවා. එක්ක කාමයක, එක්ක රූපයක, එක්ක අරූපයක. එතකොට දැන් සතුටින් පිළිගත්ත නිසා දැන් තණ්හාව තමයි මේ අන්ත දෙක මහලා මේ තණ්හාව සිතා මුට්ටු කළා මේ භවයේ එකින් එක මහන්නේ. එතකොට ඇසත් රූපයත් විඥානයත් කියන එක. නාමයත් රූපයත් විඥානයත් කියන එක. ස්පර්ශයත් ස්පර්ශ සමුදයත් ස්පර්ශ නිරෝධයක් කියන එක. අතීතෙත් අනාගතෙත් වර්තමානයක් කියන එක. මේ හැම එකක්ම සත්‍ය නොදකන නිසා අන්ත දෙකක් බව තේරුම් නොගත්ත නිසා මොකද වෙන්නේ? අර සතුටින් පිළිගැනීම තියෙනවා. සත්‍ය නොදැකීම නිසා සතුටින් පිළිගැනීම තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඒක තියෙනවා කියලා අරගෙන. එතකොට එහෙනම් ඒ මොහොතේ හටගත්ත ස්වභාවයත් එක්ක නැවත නැවත දැන් මේ සංස්කාරය අபிසංස්කරණය කිරීමක් නේ තියෙන්නේ. සංකතං අபிසංකරಂತಿ. එතකොට නැව නැවත නැවත සකස් කරන ක්‍රියාවලිය සංස්කාරී ක්‍රියාවලිය. එහෙනම් නැවත නැවත සකස් කරන එකත් එක මොකද වෙන්නේ? අර තණ්හාව විසින් මේ හැම එකක්ම එකක් බව මහල දෙනවා. එතකොට අර හේතු නැතිවීම නැති වෙලා ගියා කියලා නොදැකීමත් එක්ක අන්ත දෙකක් කියලා නොදැකීමත් එක්ක මැද මැද තැවරීමත් එක්ක ඒ වගේම සංස්කාරයේ අபிසංස්කරණයත් එක්ක අර පැවැත්මක් හැටියට අපිට අල්ලගන්න පුළුවන් පුජ්‍යයට අල්ලගන්න පුළුවන් දෙයක්ම වෙනවා. ඒතරේ පුජ්‍යයට අල්ලගන්න පුළුවන් දෙයක් ලැබුණ කියන්නේ දැන් අපිට සාමාන්‍යයෙන් අපි හිතමු දැන් මේ මම කටහඬ අහනකොට ඒ කටහඬත් එක්ක දැන් මම කියන ස්වභාවය මේ අනුදස් ස්වාමීන් වහන්සේ කියන ස්වභාවය නැත්තම් මේ ධර්ම දේශනාවක් කියන ස්වභාවය ලැබිලා තියෙන්නේ. එතකොට මේක මේ මේ එක අවස්ථාවක සිදුවෙන දෙයක් නෙමෙයි. අතීතේ නිරුද්ධ වෙලා ගියපු දෙයක්. අනාගතයත් වර්තමානයත් මේ සියලුම දේවල් එක්කම මේ සංස්කාරය අபிසංස්කරණය කර කර සිදුවන දේවල් එක දෙයක් බව එකක් බව තේරුම් ගත්තා. ඒ නිසා ස්ථීරව දෙයක් තියෙනවා කියලා තේරුම් ගත්ත නිසා මේ shabdය ගැන මේ යම් නිමිත්තක් දාලා තියෙනවා. අපි දැක්කනම් මේ හැම එකම ඒ ඒ අන්‍යෝන්‍ය ප්‍රතිස්වභාවය අන්ත දෙකක් කියලා දැක්කනම් අසාන්තයක් රූපයන්තයක් නැත්නම් කණාන්තයක් ශබ්දයන්තයක් කියලා දැක්කනම් මේ විඥානයේ මැදට වෙලා මේ කරන ක්‍රියාවලිය දැක්කනම් අන්න තණ්හාවේ මහලා මෙන්න මේ සංස්කාරය අபிසංස්කරණය කරන ක්‍රියාව උහුට සිදුවන්නේ. එතකොට නම් මුලින්ම දකින්න තියෙන්නේ අර සංස්කාරය අபிසංස්කරණය කරමින් මේ භව පැවැත්ම සිදුවෙන ආකාර නෙමෙයි. භව පැවැත්ම කියලා එතන විවහාර කරන්නේ එතන අර භවයන්ගේ කියන්නේ ඒ ඒ භවයේ තණ්හාවේ මහලා දෙන කාරණාව අන්න ඔහු ඒක නතර කරනව නෙමෙයි වෙන්නේ. මේක තේරුම් ගැනීමත් එක්ක මේ ස්වභාවය දැනගන්නවා. හරියටම මේක දැනගත්තට පස්සේ අන්ත දෙක තේරුම් අරගෙන මැද නොතැවරී ඉන්නකොට මොකද වෙන්නේ? අර භවයේ පැවැත්ම සිදුවන්නේ නැහැ. ඒතර අවිජ්ජා ආශේෂ විරාග නිරුද්ධ සිදුවෙලා. අන්න පටිච්චසම්පද සකස් වෙන්නේ එහෙම පටිච්චසම්පාදේ සකස් නොවෙනකොට අනනි වෙනවා. එතකොට අර එකම දෙයක්වත් විවහාර කරන්න බෑ. ඉතින් එතන අර විස්තර කරන්නේ සංස්කාර අபிසංස්කරණය කිරීමත් එක්ක මේ අපි මේ සකස් වෙන සියලු දේවල් තණ්හාව විසින් මේ එකක් කියලා අපට පෙන්වා දීලා තියෙනවා. මේ කාරණාව දැන් අපි කොච්චර තේරුම් ගන්න උත්සාහ කරත් අපට යනවා අර තියෙන දෙයක් හැටියට. නමුත් තියෙන දෙයක් හැටියට නැතුව අපි කතා කරත් මේක විවහාරයක් විතරක්. නැත්නම් මේ කාරණාව මේ සකස් වීම ස්වභාවයක් විතරක්. කියන මෙන්න මේ කාරණාව තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. එතකොට මේ අර භවය කියන කාරණාවේ ක්‍රියාව සිදුවන්නේ නැහැ. මොකද පටිසම්පාදේ හැම සිදුවෙලා යනවනේ. සිදුවෙලා යන නිසා මේ ක්‍රියාවලිය හැම තියෙනවා. එහෙනම් සංස්කාර ක්‍රියාව හැම තියෙනවා. එතන දැන් තණ්හාව ක්‍රියාව හැම තියෙනවා. සකස් නොවෙනකොට මේකක් කතා කරන්න බෑ. එහෙනම් නුවණ තියෙන කෙනා විතරයි අන්ත දෙක තේරුම් ගන්නෙත් මල තැවර නැතුව ඉන්නෙත් තණ්හාව හොංකාරී ළඟට ඉක්මවන්න පුළුවන්කම ලැබෙන්නේ. මොකද එතනදී පැහැදිලි කරනවා මේ විදිහට දකිනවනම් ඔහු වන්නේ ඒක ඉක්මවනවා කියලා. නොදකිනකොට ඉක්මවන්නේ නැහැ. මේක තව තේරුම් ගන්න අවශ්‍යද නැහැ මම කියපු කාරණාව. එතනදී මේ භවයේ ස්වභාවයම තමයි එතන පැහැදිලි කරන්නේ. වෙන කිසි දෙයක් නෙමෙයි. එක ස්වභාවයකින් එතනේ සංස්කාරයේ අபிසංස්කරණය වීමත් එක්ක දැන් ඇත්තරම තණ්හාවේ ක්‍රියාකාරීත්වය අවිද්‍යාව නිසා සංස්කාරයේ ක්‍රියා කරන්නට මේ හැම දෙයක්ම එකතුලා තියෙනවා. අවිද්‍යාව නිසා සංස්කාරයේ සංස්කරණ ස්වභාවයෙන් තණ්හාවත් එකතු වෙලා පැලයක් පැලවෙන්න අවශ්‍යයි වතුර. වතුර නැත්නම් පැලේ පැලවෙන්නේ නැහැ. එතකොට තණ්හාවත් ඒ වගේම කෙතත් අවශ්‍යයි. අන්න සංස්කාරී ක්‍රියාවලියත් බීජත් අවශ්‍යයි. මේ සියල්ලක්මත් සත්‍යන දැකීමත් එක්ක එකට කැටි වෙලා ප්‍රවැත්ම සිදු වෙනවා. මම හිතන්නේ තේරුණා ස්වාමීන් වහන්සේ එතනදී මේ අර මම හිතන්නේ අර කම්බේ උපමාවත් මම හිතන්නේ ඒකට ගොඩක් උපකාරී වෙනවා මම හිතන්නේ අර ඒ වරපටවල් දෙක මේ අල්ලන් ඉන්නකන් තමයි ඇත්තටම පැවැත්මක් ඒ කියන්නේ භවයේ තියෙන එක තේරුම් ගත්ත කෙනා මේ අල්ලන් ඉන්නකන් විතරයි මේක තියෙන්නේ කියන ස්වභාවය තියෙනවා නම් එතනම ඒ කෙනාට අතහැරියොත් මේක මේක ඒක ලිහෙනවා කියන හැඟීමක් ඇති වෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි. එතකොට අල්ලන් අතහැරීමෙන් ලිහිනවා කියන හැඟීමත් ඇති වෙනවා කොට අර සත්‍යභාවය දැකීමත් එක්ක අතහරින්නේ. ඒක අතහැරීමෙන් ලිහිනවා කියලා හැඟීම ඇති වෙනවා. එහෙනම් අර අන්තර් ස්වභාවය තේරුම් ගත්තම මේ සකස් වෙන විදිහ තේරුම් ගත්තා. සතුටින් පිළිගැනීමක් දුර වෙනවා. සකස් වීමක් දුර වෙනවා. සියල්ලක්ම නැති වෙලා ගිහිල්ලා නිවීම සාක්ෂාත් වෙනවා. එතකොට විවහාරයක් කරන්න බැරි වෙලා යනවා. ඒතර අතහරින්නේ සත්‍ය දැකීමත් එක්ක. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අපි හඳුරන්නේ හත්තාත් ආකාරයට පටිච්ච සමුප්පන්න භාවය ගැන අවබෝධය ලබන ඥාන 77 ගැන ඔබ වහන්සේ විස්තර කරපු කාරණාවට ආයසරයක් පොඩ්ඩක් පිවිසියොත් ඒකෙදි අතීතයට කරුණු 22කුත් වර්තමානයේ 22ක් සහ අනාගතයේ 22ක් හැටියට සහ අනිත් ඒක ගැන අවබෝධ ත්‍රිඥාන 11කුත් එක්ක 77 විස්තර වෙනවා. එතකොට ඒක සාමාන්‍ය පෘථග්ජන මනසකට ඕක අතීතයක් අනාගතයක් වර්තමානයක තියෙන පටිච්ච සමුප්පන්න භාවයක් නෙමෙයි ඒක සාමාන්‍ය ලෝකේ මට්ටමට යනවා නමුත් බුදුරජාන් වහන්සේට ওই කාරණා තුලින් අපිට අවබෝධයකට ගේන්න උත්සාහ කරේ ඒ ක්ෂණයක් තුල මේ පටිච්චසමුප්පන්න ස්ථාවරය අනාගතය අතීතය වර්තමානය කියන අපේ පිහිටලා තිබුණ කාරණා තුලින් දැකලා ඒ ශ්‍රණයේ තියෙන පටිච්ච සමුප්පන්න භාවය දකින්න කියන එක අවශ්‍යතාවය කියලා වහන්සේ හොඳින් විස්තර කළා. ඒක ගැන තව පොඩ්ඩක් විස්තර කළොත් හොඳයි කියලා හිතුන නිසා ඒක ඇහුවේ අපේ හඳුරන්නේ. සර්වං සර්ණයි. දරුවන් සරණයි. ඉතින් වර්තමානයේ තුල ඇත්තටම පටිසමුපාදය තේරුම් ගන්නවා කියන කාරණාව සාමාන්‍ය මනසකට තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක හරියට තේරුම් ගැනීමත් එක්ක අපට මේ මාර්ගයට යොමු වෙන්න පුළුවන්කමක් ලැබෙනවා. වර්තමානයේ තුල අන්‍යෝන්‍ය ප්‍රත්‍යසභාවය මේ පටිසමුපාදයේ ීමස්මින් සති ඉදන් හොති ීමස් උප්පාද ඉදන් උපජ්ජති කියන න්‍යාය ීමස්මින් අසති ඉදන් නොහොති කියන මෙන්න මේ න්‍යාය වර්තමාන හරියට තේරුම් ගත්තොත් ඒ තේරුම් ගැනීමත් එක්ක ඔහුට අර අතීතයේ ඉතිහාද කියන කාරණාවත් අනාගතයේ ජීවිත කියන කාරණාවත් එක්ක ඒ අතීතය කියලා කියන්නේ මේ ස්වභාවයක්මයි අනාගතය කියන්නේ මේ ස්වභාවයක්මයි කියන නුවණ හට ගන්නවා. ඒතකොට වර්තමානයේදී අවිද්‍යාව පත්‍ය කරගෙන මේ සකස් වෙන ක්‍රියාවලියේ සත්‍යම දැකීම පත්‍ය කරගෙන සංකාර විඥාන නාම රූප සලආයතන තණ්හා උපාදාන භව ජාති කියන මෙන්න මේ සකස් වීමේ ක්‍රියාවලිය දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ අර අවිද්‍යාව කියන එක විනිවිද දකින්න පුළුවන්. එතකොට බලන්න හිනම් මෙතන මේ විස්තර කරන හැම තැනකම ආර්ය සත්‍ය ගැබ් වෙනවා. එතකොට නම් මේ ආර්ය සත්‍ය නොදැකම තමයි පටිච්චසමුප්පාද ප්‍රයත්නට මුල. දුක්ඛ අඥානං සමුදය අඥාන නිරෝධ අඥාන මග්ග අඥානං කියන එක. එතකොට මේ ඥානය කියන කාරණා මේ හැම එකම ගැබ් වෙනවා. එතකොට තමයි පටිච්චසමුපාද නිරුද්ධ වෙන්න ප්‍රතිපදාව බවට පත් වෙන්නේ. එතකොට නම් මේකෙන් හොඳටම ප්‍රකට වෙනවා මේ පටිච්චසමුප්පාදයේ අංග 12ම ඔහුගේ නුවණින් යුක්තව වැටහීමක් තියෙනවා මේ පටිච්චසමුප්පන්න බව වැටහෙනකොට. පටිච්චසමුප්පාදයේ මේ අංග 12ම වැටහීමේ නුවණක් ඇති වෙනවා පටිච්චසමුප්පන්න බව වැටහෙනකොට. මොකද අවිද්‍යාව දුරවන්නේ විද්‍යාවත් එක්ක. විද්‍යාව කියන්නේ ඥානෙ, දුක්ඛේ ඥානෙ, සමුදය ඥානෙ, නිරෝධේ ඥානෙ, මග්ගේ ඥානෙ. එහෙනම් පටිච්ච ජාතිය ගැන හෝ ජරා මරණය ගැන හෝ භවය ගැන හෝ උපාදානය ගැන හෝ මොකක් හෝ ගැන හේතුඵල වශයෙන් හොයනකොට ඥාණය නම් හටගන්නේ පටිච්චසම්පද අංග 12ම අහුවෙලා යාට. ඒකෙන් මම අර ඉස්සෙල්ලා කිය අපිට මුලින් අපිට ප්‍රකට වෙන පුජ්‍යලයාගේ යම් කිසි දෙයක් අල්ලගෙන අපිට විමසන්න පුළුවන්. විමසනකොට නුවණ වැඩෙනකොට පුජ්‍යලයේ ස්වභාවය නෙමෙයි හේතුප්‍රත්‍ය හැටියට තමයි වැටහෙන්නේ. හේතුවක් නිසා ඵලයක් කියලා. හේතුන් නිසා ඵලයක් කියලා වැටහෙනකොට මේ සියලුම අංග ටික අහුවෙනවා. ඉතින් ඒ නිසා අපි මේක විමසන්නට අපි මේක හොඳට තේරුම් ගන්නට ඕනේ. දැන් අපි ගොඩක් වෙලාවට අපි දකින්නනේ මහන්සි ගන්න. ජාතිපති ජරමන්නම් කියන කාරණා අපට දකින්න බෑ. ඒක මට දකින්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ප්‍රඥාවෙන් දකින්න එක. එහෙනම් අපි මේක ඉස්සලා විමසලා තේරුම් ගන්නට ඕනේ. විමසලා තේරුම් ගන්නකොට ඇතිවෙච්ච නුවණින් මාර්ගයේ තමයි දකින්නේ ජාතිපති ජරමන්නම් කියන එක. මොකද එතකොට දුක්ඛ ඥානං, සමුදය ඥානං, නිරෝධ ඥානං, මග්ග ඥානං කියන කාරණා සත්‍ය ඥාන වශයෙන් ඇවිත් ඇති වෙනවා. එතන මාර්ගයේ පිහිටනවා. අන්නේ මාර්ගය විසින් එයා දකිනවා. එහෙනම් අපි මේක තමා තුලින් මේක විමසන්නට ඕනේ. ඒ වගේ දැන් අපිට අපිට දැන් මේ කාරණා තේරුම් ගන්නට අත අවශ්‍ය නම් ඒ අවශ්‍යතාවය අපිට ඇති වෙන්නේ අපිට මේ මාර්ගයට යන්න ඕනකම තියෙන නිසා. ඒ අනේ යාට තමයි ඉදිරියට මාර්ගය යමු වෙන්නේ. ඇයි යාට මේක විමසලා තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා අපි හොඳට මේ කාරණාව විමසන්න. ඒක තව කෙනෙකුට වෙන බාහිරින් දෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ බුදුරණවහන්සේ කියපු න්‍යාය. එතනින් අමතරව හිතන දෙයට යම් කිසි රුකුලක් දෙන්න පුළුවන්. එතකොට තවත් හිතන්න යමු වෙනවා. ඒක නිසා දැන් තව ටිකක් කල්පනා කරලා බලන්න මේ දැන් පටිච්චසමුප්පාදයේ මේකින් එක අංගපත්‍ය වශයෙන් තියෙනවානේ. අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූපං කියලා. එතකොට මේ වර්තමානයේ තුල අපට යම් කිසි දෙයක් ගෝචර වෙනකොට මෙන්න මේ අන්‍යෝන්‍ය පත්‍ය මේක සිදුවන්නේ කොහොමද? මෙන්න මේක ටිකක් කල්පනා කරන්න ඕනේ. ඒක ටිකක් කල්පනා කරනකොට අන්න අපේ නුවණ වැඩෙනකොට ඒ වැඩිමත් එක්ක අපට මේ මේ පටිච්චසමුප්පන්න ස්වභාවය වටහා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔය ඔය ඔය විදිහට චින්තනයේ මෙහෙයමත් එක්ක තවදුරටත් මේක වටහා ගන්නට කල්පනා ගන්න ඒක ලොකුවට තවදුරටත් ඉදිරියට මාර්ගයේ තේරුම් ගන්නට නැත්නම් ප්‍රඥාව වර්ධනය කරගන්න එකට ඒක හේතුවක් වෙනවා. ඉතින් තවත් මේ අර පටිච්චසමුපාදී මේ අන්‍යවන ප්‍රතිස්වභාවයේ ගැන හොඳට කල්පනා කරන්න. එතකොට අපිට යම් කිසි දවසක නෝන වෙනාට පස්සේ මේක හොඳට වැටහෙයි. ඒක වැටෙන්නේ නැතුව අපි කොච්චර කල්පනා කරත් අපට අර මේ නිකන් සාමාන්‍ය මනසකින් අර අතීත අනාගතය ඉපදුනා නැත්නම් අතීතයේ හිටිය අනාගතේ නැති වෙලා යනවා ඔය වගේ විවිධාකාර මතවාද වලට යනවා නැත්නම් වර්තමානයේ ඉපදින වර්තමානයේ මැරෙනවා කියලා මොන හෝ සංකල්පයකට නම් මිසක් මේ ප්‍රත්‍ය හටගන්න ස්වභාවය හුවෙන්නේ නැහැ ඉතින් ඒ නිසා මේ මහත්ය තවදුරටත් ඔය විමසන ස්වභාවයම තවදුරටත් විමසන්න ඒක විමසනකොට තව තවත් මේක තේරුම් ගන්න පුළුවන් වේවි මේ නිරවුල් කරගන්න පුළුවන් වේවි මේක එකපාරට අපිට තේරුම් ගන්න පුළුවන් වෙන දෙයක් නෙමෙයි අපි කාලයක් මේක මේ යෝනිසෝ මනස්කාර කිරීමත් එක්ක දැන් යෝනිසෝ මනස්කාරය කරනකොට චිත්ත ඒකාග්‍රතාවයට ඇති වෙන්නට ඕන මේ හැම දෙයක්ම එක්ක වටහා ගන්න දෙයක් තමයි මේ දහම් ස්වභාවය කියන එක. කෙරුවන් සරණයි බොහොම පින් අපේ හොඳ තෙරුවන් සරණයි තිරුවන් සරණයි ගෞරවනීය සම්නස ඉතාම ගැඹුරු ධර්මයක් ඉතාම තේරෙන මට්ටමට පැහැදිලි කර දීම ගැන ඔබ වහන්සේට කෘතඥතා පූර්වක පුණ්‍යානුමෝදනා කරන්න කැමැති සම්නස මේ විදිහට හිතුවොතින් ඒ කියන්නේ මේ සියල්ලේම සමුදය සත්‍ය නොදැකීම නිසා අවිද්‍යාවෙන් සත්‍ය නොදැකීම කියන්නේ අවිද්‍යාව නිසානංස එතකොට මේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන සිදුවන සංස්කරණ කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ මේ මේ සමුදය දකින්නවා කියලා කියන්නේ එතනයි කියලා අදහසක් වශයෙන් හිතෙනවා ඒ ගැන ඔබ වහන්සේගෙන් අවසාන වශයෙන් ප්‍රශ්නයක් විදියට අහන්න කැමති තිරුවන් සරණයි. තිරුවන් සරණයි මට තා පොඩ්ඩක් ප්‍රශ්න අහනවද මට චුට්ටක් හරියට පැහැදිලි වුණේ අනන්ස ඔබ වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නනේ දුක කියන්නේ ඇත්තටම දුක අවබෝධ කරගන්නවා කියන්නේ මේ මේ පටිච්ච සමුපාදය දැකීම කියන එක පටිච්ච සමුපාදයෙන් කියලා තේරුම් ගන්න ඕන. එතන සම්නස අපිට වාස තේරුම් කරලා දුන්නා මේ හැමදේම ඒ කියන්නේ සමුදය අපි හැමදේම කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා අපි ගත්තොත් සම්නස මේ සමුදය දැකීම කියලා අපි තේරුම් ගත යුත්තේ අපේ මෝඩකම නිසා සිදු කරන සංස්කාර වලින් මේ සියල්ල සකස් වෙන්නේ කියන එක දැකීමක් කියන එක අදහසක් වශයෙන් හිතට ආවා. මම දන්නේ ඔබ වහන්සේට මම කියන දේ පැහැදිලි වුණාද කියලා. එහෙම නැත්නම් සමා වෙන සන්නාත තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එහෙම තමයි. ඒ කියන්නේ ඇත්තටම මේ ඒක මුල් වෙලා තමයි මේ සම්පූර්ණ මේ සකස් වීම සිදුවන්නේ. සත්‍ය අවබෝධය කියන අවිද්‍යාව පදනම මුල් කරගෙනම සකස් වීම සිදුවන්නේ. අවිද්‍යාව පදනම නැති වුණා නම් මේ සකස් වීම සිදුවන්නේ නැහැ. අර ඉස්සලතර මහත්යෙක් කියවර සංස්කාර දුක්ඛේ තේරුම් ගන්න තියෙන්නේ මේ වටහා ගන්න තියෙන්නේ මේ ස්වභාවයත් එක්ක නේද කියලා. දැන් දුක්ඛ දුක්ඛයි පරිණාම දුක්ඛය දාලින්නේ පුජ්‍යල ස්වභාවයත් එක්ක අවිද්‍යාවත් එක්කමයි. සංස්කරණي අහුවෙන්නේ ඇත්තටම සීක විද්‍යාවත් එක්ක. දැන් අපි සම්පූර්ණ විද්‍යාව කියලා කතා කරොත් වැරදීම. මොකද එතකොට අපිට සංස්කරණේ කොහොම කතා කරන්න බෑනේ විසංකාර වෙලානේ. නිවීම සාක්ෂාත් වෙලානේ. එතකොට සීක විද්‍යාවත් එක්ක තමයි සංස්කරණ ස්වභාවය අහුවෙන්නේ. යට මේ හේතුඵල න්‍යාය අහුවීමත් එක්ක. සේක විද්‍යාවෙන් සමන්නාගත කෙනා මේ සංස්කරණ සභාව අහු කරගන්නවා. තේරුම් ගන්නවා. ඊළඟට යා මේ ඒ විදිහට ඒ සේක මාර්ගය තුළ හික්මනකොට සංස්කරණය නිරුද්ධ වෙලා යනවා අවිද්‍යාව අශේෂ විරාග නිරුද්ධ වීමත් එක්ක. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සන්නා. තෙරුවන් සරණයි ගෞරවනීය සානවාසේ අපි එhmenan අද දවසේදී වැඩසටහන නිමා කරන වෙලාව වෙලමුදු වෙනවා. අද දවසේදීත් මේ වැඩසටහනට ලෝකයේ විවිධ රටවල සිටිනා කල්යාණ මිතු මිත්‍රයන් ඉතා විශාල සංඛ්‍යාවක් සම්බන්ධ වුණා ශ්‍රවණය කළා ඒ වගේම තමන්ට ඇති ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගත්තා. ඉතින් ඒ සියලුම දෙනා වෙනුවෙන්මත් ගෞරවණීයයන් වහන්සේ ඒ වගේම මේ දේශනාවන් ප්‍රතිගත කර Facebook ඒ වගේම YouTube ආදී මාධ්‍යන් ඔස්සේ අපි ප්‍රචාරය කරනවා. ඉතින් ඒ අයට ඉදිරි ඒ වසරවණය කරන අය වෙනුවෙන් ගෞරවනීය ශාන් වහන්සේට මම පාද නමස්කාර කර ඒ සියලු දෙනා වෙනුවෙන්ම ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමේ කුසලයේ හේතුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. එසේ ප්‍රාර්ථනාවන් සමග මම ඔබ වහන්සේට මේ රසයන්වාස අද දවසේ වැඩසටහන නිමා කිරීම සඳහා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද දවසේදීත් මේ ඥානවත් සූත්‍රය මුල් කරගෙන මේ දහම් සාකච්ඡාව තුළින් තමන්ගේ ජීවිතවලට ඇති කරගන්නට හේතු වෙච්ච ධර්මඥානයත් ඒ වගේ මේ පුණ්‍ය ශක්තියත් තම තමන්ගේ ජීවිත තුළට ධර්මයේ වටහා ගන්නට ඒ ධර්මයේ තවදුරටත් තේරුම් ගන්නට සම්මාදිට්ඨිය ඇති කරගෙන නිවීම සාක්ෂාත් කරගන්නට උපකාරයක් වෙනවා. ඉතින් ඒ නිසා මේ සවන් සිසිලස දහම් සාකච්ඡාවට සම්බන්ධව සිටින මේ පින්වත් සියලු දෙනාටත් ඒ වගේම දලුවත් මහත්මයාට ඒ වගේම කොග්ගලගේ මහත්මයාට ඒ වගේම මේ මට මේ සාකච්ඡාව සඳහා මේ අවශ්‍ය දේවල් සකසා දුන්න නිහාල් රූපසිංහ මහත්මයා ඇතුළු මේ පින්වත් සෑම සියලු දෙනාටම දහම හොයන සියලු දෙනාටමත් මේ ධර්ම දේශනාව අනාගත කාලයටත් වර්තමානයේ තේරුම් ගන්න උත්සාහ කරන අයටත් ධම්ම සැති කරගෙන නියම සාක්ෂාත් කරගන්නටම උපකාරයක්ම වේවා කියලා මම ඒ පුණ්‍යානුමෝදනාව කරනවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු